දැයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ප්‍රශ්න විචාරාත්මක අඩපිලක් නැත්නම් වෙලාව ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරමු කාල වේලාව ලැබෙන පරිදි සභාවෙන් මතුවෙන ප්‍රශ්න වලට අපි සාදර වෙමු පස්සේ අපි ආජන්තන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිය ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව ඊයේ කළ විට ලැබූ අත්දැකීමක් පවසා ඔබ වහන්සේගේ ගෙන් අවවාදයක් පතමි. පළමුව ආශ්වාස හුලං රැල්ල උඩුතල්ලේ වැඩි යාමත් ප්‍රාශ්වාසයේ හුලං රැල්ල නාසිකාග්‍රයේ පිටතට යාමත් කිහිප වතාවක් දැනුනි. ඒ සමගම හුස්ම ඉහළ පහළ ගැනීම සාමාන්‍ය අයුරින් දැනෙන පරිදි වරහන් ඇතුලේ දොස්තර නලාව තබා සෝදිසි කරන විට අප හුස්ම ගන්නා ආකාරයට වරහන් වහලා දැනුනි. ඉන් අනතුරුව ප්‍රාශ්වාස ආශ්වාස ප්‍රාශ්වාස හුලං රැල්ල නොදෙනී ගොස් හුස්ම ඉහළට පහළට ගන්නා අයුරු පමණක් දැනුනි. මෙලෙස මෙම චක්‍රය හතර පස් වතාවක් දැනුනි. ඉන්පසු හුස්ම ඉහළ පහළට ගන්නා වේගය ඊටමත් වැඩි වී එක් එක් පාටින් වර්ණ දිස්ුණි. ඉන්පසු හුස්ම ඉහළ පහළ ගන්නා වේගය ඊටමත් අඩු වී හුස්ම දෙකක් අතර කාලය ඊටමත් දිග බව අත්දැක්කෙමි. ඉන් අනතුරුව ටෝච් එලියක් වැනි එලියක් වම් මැස පැත්තෙන් දිස්ුණි. මෙම එලිය ක්‍රමක්‍රමයෙන් ඊට වැඩි වී ඊටමත් දීප්ති එලියක් බවට පත් වුණි. එවිට වම් මැස ඊතා සෙමින් ඇරෙන බව වැටහුණි. වම් මැස සම්පූර්ණයෙන්ම ඇරුණු විටද වරහන් ඇතුලේ පියවි ඇස බවට බවයි වැටහුණි. එම ඊතා දීප්තිමත් එළිය එලෙසම දිස්වුණු අතර පොළවේ මා ඉදිරිපස වාඩි වී සිටි අයව වරහන් ඇතුලේ සුදු හැඳගත් පෙනුනි. මුහුණු අඳුනාගත හැකි අයුරින් අයුරු පෙනුනේ නැත. ඒ සමගම මාගේ දකුණු ඇසද ඇරුණු අතර ඇස් දෙකම ඇරුණු බව වැටහි ගියේත් මෙම ගියත් මම ෂණිකව නැවත ඇස් දෙක වසා ගතිමි. මෙම පියවි ඇස් දෙක ඇරීමත් මෙය පියවි ඇස් දෙක ඇරීමත් සහවැසීමකි. නැවත ඇස් දෙක වසාගත් පසු දීප්තිමත් සුදු ආලෝකය නැතිව ගිය නමුත් පැහැපත් නිල් ආලෝකයක් දිස්විය. සමා වෙන්න ස්වාමීන් නැවත ඇස් දෙක වසාගත් පසු දීප්තිමත් සුදු ආලෝකය නැතිව ගිය මුත් පැහැපත් නිල් ආලෝකයක් දිස්විය. හුස්ම ඉහළ හා පහළට ගැනීම පළමු ආකාරයෙන්ම ඊටමත් සෙමෙන්ට් සිදුවිය. ඔබ වහන්සේ කරුණාකර මෙය පහදා දෙනමින් ඊට ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ආයිත් ඇත්තට මෙතන මොකද්ද පැහැදිලි කරන්න අවශ්‍ය කියලා ඉතල පැහැදිලි නැහැ ප්‍රශ්නේ කියලා තියෙන තාලෙට. ඒ කියන්නේ අර විදිහට භාවනාදී පිය ප්‍රකෘති ස්වරූපයෙන් අද්ද ගැටල බහුණත් භාවනා කැඩලා නැහැ. එහෙම නැත්නම් අර ප්‍රකෘති දීප්ති ආධුන තුනත් නිල්වන ආලෝකයක් ඇවිල්ලා තියෙනවා. ඒකද මෙතන කතා කරන්නේ. එහෙම නැත්නම් මේ රචනයේ මුල් හරිය ලීලා තියෙන විදිහට මේ ආසවසසේ දැනෙන තැන ඉඳලා ආශ්‍රව ප්‍රසාරයේ වින්කල අඳුර ගන්න බැරි තැනට චක්‍ර කීපයක් කර කියලා තියෙනවා. ඒකද මෙතන කතා කරන්නේ. යොන තමයිගේ සියුම් වෙලා ගිහිල්ලා ආලෝකයේ මතුවීමේදී ඇති වෙන මේ වෙනසද කතා කරන්න කියලා මේ ලියුම් කාර්යය හෝ කාරී මොකද්ද මෙතන පැහැදිලි කිරීම සඳහා අවධානය ඉල්ලන්නේ කියන එක කියනෝනම් පැහැදිලි ඉස්සර ඉස්සරහ ගන්න ලේසි. නම ලියලා දීලා තියෙනවා දෙන්නද? හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. මට පැහැදිලි කරගන්න ඇත්තටම වමනා වුණේ දීප්තිමත් එළිය දෙසට මගේ අවධානය ගොඩක් යොමු වුණ නිසා ඒක වැඩි වැඩියෙන් දැනුණා කියලා මට හිතුණා. දැන් ස්වාමින් වහන්සේ කලින් සාකච්ඡාවලදී කිව් පරිදි දකින්න කියන එනේ ආරම්මන වැඩි ඒ විදිහට එන්න අරින්න කියලා තිබුණත් මෙතනදී අර මේ හුස්ම ඉහළ පහළ ගන්න වේගයේ හුඟක්ම අඩු වෙච්ච නිසා යතර ලොකු ગેප් එකක් වගේ මට දැනෙච්ච නිසා අර ආරම්භණයට වැඩියෙන් හිත ගිය බවද මේකෙන් තේරෙන්නේ කියන එක පැහැදිලි. කියන්නේ ආනාපානය තුනී වීගෙන යනකොට ආලෝකයට මාරු වීම මං කරපු වැරද්දක්ද නැත්නම් ස්වභාවික සිද්ධියක්ද මේක අපි පැහැදිලි කරගමු කියන එකද කාරණාව තියෙන්නේ. එහෙමයි සර්. ඔව් ඒකෙදි ඉතින් තමන්ගේ චේතනාවකින් කරේ නැත්නම් ඒක ඇති කර්ම රසීම් පැත්තක් පොකුත් ඇත්තේ නෑ. මේ වගේ භාවනාවෙන්ම අපි හිවොත් ගොරෝසු ආනාපානෙ තිබිලා සියුම් ආනාපානෙකට ඒක මාරු කරනවා. කියන්නේ ආනාපානෙම ආකාර මාරුවක් ඇති කරනවා. ඊට පස්සේ ඒක තුනී කරලා ආස්වාස් ප්‍රසාද දෙක අතර ලොකු ગેප් එකක් තියෙන තැනට ගෙනියනවා. ඒකත් ආනාපානීයම අපි කියනවා ඒවට මේ ආකාර මාරු වීමක් කියලා. ඊට පස්සේ ආනාපානෙන් ආලෝකයට මාරු කරනවා. ඊට පස්සේ ආලෝකයෙන් ඇස් දෙක අරිනවා. ඇස් දෙක වහනවා. ආය වෙන ආලෝකයට දානවා. ඉතින් මේ විදිහට මේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා මගේ සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ මම කියලා හිතලා කරන දෙයක් නෙවෙයි. ඒක අරමුණක තියාගෙන ඉන්නකොට මොනවදෝ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඉතින් මේකට දාල වශයෙන් අපි කියනවා අනිත්‍යතාවය කියලා. ඉතින් අනිත්‍යතාවය මතුවෙනකොට හිතට අත හිතා ගන්න අමාරුයි. මේක මම හිතලා කරපු එකක්ද නැත්නම් එකම අරමුණක හිතපවත්වාගෙන යන්න නැත්නම් ඒකාග්‍රතාවයක් පවත්වාගෙන යන්න ගියාට ඒ පවත්තන ඒකාග්‍රතාවයේදීම ඒ අරමුණම එක එක ජවනිකා පෙන්නනවා. ඒ අරමුණම ආකාර පඤ්ඤාති සඨාන සම්ඨාන පඤ්ඤාති කියලා සඨාන් වෙනස් කර කර පෙන්නනවා. ආකාර වෙනස් කර කර පෙන්නනවා. ඉතින් ඒක සාමාන්‍ය යෝගාවචරයට නවමුයි. අලුතේ හිතා ගන්න බෑ මම බලන්නේ ඒ කරුණ දිහා දිගට ඉන්නේ. ඒ කියන්නේ යෝගාචරක තියෙන නිත්‍ය සංඥාව. මේ අරමුණ මෙහෙම තියෙන්න ඕනේ අනබහනෙම තියෙන්න ඕනේ සියුම් එක ගොරෝසු වෙන්න බෑ ගොරෝසු සියුම් වෙන්න බෑ. ඊට පස්සේ ඒක තුනී වෙන්නත් බෑ. තුනී වුණාට පස්සේ ආලෝකෙන්නත් බෑ. මම බලන්නේ ආනාපානෙ. නමුත් එකම දිහා දිහා බලන ඉන්නකොට ඒකේ සටහන් සහ ආකාර මාරු වෙනවා. මේ මාරුව බලන ඉන්න එකනට ලොකු අභියෝගයක්. බලන ඉන්න එකනා පරිවර්තනය කරනවා. බලන්නේ එකනා වෙනස් කෙනෙක් බවටපත් කරනවා. එතකොට බලන්නේ එක්කනට අභියෝගයක් නැත්තම් තර්ජනයක් වගේ එන්න පටන් ගන්නවා. මේක තමයි විද්‍යාඥයට වෙලා තියෙන්නේ අද. ඒගොල්ලෝ ඔය කවුද මේ සයිසෙක් නිව්ටන්ගේ කාලේ ඔක්කොම විද්‍යාව කියලා ගත්තේ ද්‍රව්‍ය සඳහා පමණයි. ද්‍රව්‍ය නොවන දේවල් චර්ච් එකට බාර දීලා තිබ්බා. ඒක গুপ্ত දේවල් කියලා. නමුත් මේ මෑතකදී නැත්තම් පසුගිය අවුරුදු 40 විතර ඇතුළත මේ දේවල් තව තව කඩාන කඩාන ගියාම يعني මැටර් කියන එක කඩන කඩන ගියාම සබ් ඇටොමික් පාටිකල්ස් වලට ගියා. ගිහිල්ලා එනර්ජි වෙනකොට අර මනුස්සයා මෙතෙක් කල විද්‍යාවට ආවෙච්ච නැති දෙයක් මේ විද්‍යාවට අල්ලන දේ තුල විපිරියාසයකටපත් වෙනවා. පත් වුණාම දැන් විද්‍යාව කියනවා ද්‍රව්‍ය ගැන කතා කරන කොන්ත්‍රාත් එක වාරගත්ත අපි ඒ රණේ ඩෙකාට් ද්‍රව්‍ය ගැන විතරයි අපි කතා කරන්නේ අනිත් පැත්තේ පල්ලියට බාර දුන්නා. දැන් ද්‍රව්‍යම කඩන කඩන යනකොට ඒක අද්‍රව්‍යයක් පාටපත් වෙනවා. ශක්තියක් පාටපත් වෙනවා. විද්‍යාව මේ පැත්ත ගැන වගේ කියනවද නැද්ද? ඉතින් විශාල පෙරතියක් කළා. දැන් විද්‍යාව කියනවා මයින්ඩ් සයන්ස් කියලා එකක් අල්ලගෙන තියෙනවා. එතකොට දේ ද්‍රව්‍ය අද්‍රව්‍ය පාටපත් වීමට E mc2 කියලා සමීකරණයක් හොයාගත්තා. මේ අයින්ස්ටයින් එයාට දුන්න පසුගිය සතවර්ෂයේ දක්ෂම විද්‍යාඥයාගේ තැනක. දැන් මේක දැක්ගත පස්සේ විද්‍යාඥයාට මොකද වුනේ? මේක බලන විද්‍යාඥයාට මොකද වෙන්නේ? බලන දේ වෙනස් වෙනකොට විද්‍යාඥයාට මොකද වෙන්නේ කියනකොට টপ ක්ලාස් විද්‍යාඥයෝ කියනවාද අපි මේ පන්ති කාමරවල කියලා දෙන බොරුවක් කියලා. ෆිසික්ස් කියලා කියලා දෙන තනිකර බොරුවක්. ඒ මේ පිට ලෙල්ල. ඇතුළට කියලා බැලුවොත් කොහොම කියන්න එකක් නැහැ. ද්‍රව්‍ය නැහැ ඕකේ. ඇතුළේ තියෙන අද්‍රව්‍ය. එතෙන්ට ගියාට පස්සේ අයින්ස්ටයින් කියන නැද්දකින් මල හොන්තු මේ න්‍යාය හොයාගත්තේ නැත්තම් කොච්චර ෂොක්ද කියලා. නැද්දකින් මේ කාලකන්ණි ක්වොන්ටම් ෆිසික්ස් එක මේක දැට පස්සේ දැන් අපිට ආගිය අතක් නැහැ. එකෙකුටවත් බවුන්ඩරිස් නැතුව ගිහිල්ලා. ඒ දේ තමයි ඕනේ මරමුණක් දිහා බලන්න හිටියොත් අරමුණේ පිටලෙල්ලේ ඉඳලා ඇතුළට යනවා. ඇතුළට ගිහිල්ලා තව ටිකක් යනවා. මේක නිකන් ලේසර් බීමයක් අදුනහම පිටකටේ පුපුරනවා. පුපුරපු හරහා බීම්බෙක ඇතුළට යනවා. යන්න යන්න යන්න මේ අරමුණ ඇතුළෙම කෙහෙල් ගෙඩියක් පොතු ඇරියා වගේ. රතුළුන් ගෙඩියක් පොතු ඇරියා වගේ. අර ගොරෝසු පොත්ත ගියාම ඊගා පොත්ත එනවා. ඒක ඇරියාම ඊගා පොත්ත අන්තිමට ගිහලා බලනකොට රතුළුන් ගෙඩිය හරපද්ධතියක් නැහෙනේ. අපි බැලුවට මේක ලස්සනට තියෙනවා කෙහෙල් ගහ පතුරු ගහලා බලපුවම හරපද්ධතියක් නැහැ. ඉතින් අර gediya පිටින් තියෙනකොට කේල් ගහේ තියෙනවා ඉරලා මේ වගේ ඉරලා ගල් හදන්න පුළුවන් වෙයි කියලා. ඊළ පතුරු ගහලා බලන්න මොනවක්වත් නැහැ. නිසා භාවනා කර කර ඉන්නකොට මේ වගේ අතුරට අතුරට යනකොට බලාන ඉන්න කලන්ත වෙනවා. බලාන ඉන්න අසාත්මක ලක්ෂණ පහල කරනවා. බය වෙනවා. චකිත වෙනවා. හිතාගන්න බෑ මේ මම බලපු ද්‍රව්‍ය කොහොමද මේ අද්‍රව්‍ය බවට පත් වෙන්නේ කියන්නේ. ආශ්වාස ප්‍රශ්වාස ආලෝකයක් බවට පත් වෙන්නේ කොහොමද කියලා හිතපු නැති භාවනා නොකරපේ කරන කවදාවත් කරන්න අඩුවන භාවනා කරපේ කරන්න හිතා ගන්නවත් බෑ. ඉතින් ඔතෙන්දි සද්ධාව නොතිබුණොත් මොකද වෙන්නේ? සීලේ නැතුව තෙන්න ගියා මොකද වෙන්නේ? සතිය නැතුව තෙන්න ගියා මොකද වෙන්නේ? ඉතින් කියන යකා ගැහුවා. නිල් පාට ආලෝකයක් ගැහුවා. ඔන්න මහා තෝණ ගැහුවයි කියලා. ඉතින් තොලින් නටනවා බලි පවිල් බලි නටනවා. මේ භාවනාවෙන් ගියොත් පේන පටන් ගන්නවා මේ ඕනම දෙයක් තුල ඕනම ද්‍රව්‍යයක් කරන භාවනා කරගෙන කරගෙන ගියොත් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකට දැම්මා වගේ zoom out වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක හැදිලා තියෙන පාටිකල්ස් දකින්නකොට පාටිකල්ස් කියනත් බෑවුවට කවදාවත් මේ පිට දැකපු එකද මේ තියෙන්නේ කියලා හිතා ගන්න බෑ. ඒ කරනකොට ටාවෝ ෆිසික්ස් කියලා පොතක් තියෙන අරගෙන කියවන්න ෆ්‍රිජ් ඔෆ් කප්රා දැන් ලියලා අවුරුදු 20 ගාණක් උතාම අභියෝග කරන්න පුළුවන් නම් මගේ පොතට එක්ක Hindu ආගමෙන් එක්ක භෞතික විද්‍යාවෙන් අභියෝග කරන්නයි කියලා භෞතික විද්‍යාව විනාශයි කියන එක තමයි ටාවෝ ෆිසික්ස් කියලා කියන්නේ. භෞතික විද්‍යාව බාහිර හොයන්න ගියා. කියාන ගියාට ගියාට ගියාට කෙලවරක් නැහැ. බුදුජානකේ භෞතික විද්‍යාවද මේ ඇතුළට හොයන්න. ඇතුළට කිව්වා මේක ඇතුළේ මොකුත් නැහැ කියලා. මේක මොනක්වත් ගන්න දෙයක් නැහැ. ඔක අල්ලගෙන නිත්‍ය කියලා තොරන් ගහන්න යන්නත් එපා. ඔක සුඛයි කියලා තොරන් ගහන්න යන්නත් ඔක බලන උඹ. නැත්නම් මේ මමියත් ගන්න දෙයක් නැහැ කියලා ඔය සංසිද්ධිය වෙන එකට ක්වොන්ටම් ෆිසික්ස් වල කියන්නේ ක්වොන්ටම් ලීප් එකක් කියලා. ද්‍රව්‍යයක ඉඳලා අද්‍රව්‍යයක පාරට පනිනවා. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන බෝම්බයක් පිපුරුවා වගේ ඒක හයිඩ්‍රජන් ඇටම් එකක් පුපුරපු ගමන් ටොං ගණන් ශක්තියක් බාටපත් වෙනවා. ලෝකයක් විනාශ කරන්න බලවා. ඒ සූර්යාගේ සිද්ධ වෙන දේ. ඉතින් ඒ වගේ දෙයක් මේක මේ කරගෙන කරගෙන යනට වෙනවා අපිට පිළිගන්න බැරි අපි දන්න රාමුව දන්න නිත්‍ය සංඥාව තන්නේ කර අභියෝග කරනවා. ඔය තව ඉවරත් නැහැ තව. ඔය තව ඒක ඒක උද්දම ජවනිකාවක්. ඊට පස්සේ තව ජවනිකාවට ගෙන්න මේකෙන් පන්නරේ දීලා බලනවා. උඹ හිතානින රාමෝ කැඩනකොට උඹට මුකුත් වෙන්නේ නැහැ. ආයෙත් ඒක අල්ලනකොට ආයෙත් ඉන්නවා. ආයෙත් යන්න කැමතිද කියන්නේ. මොකද කියන්නේ? පුළුවන් වෙයි සන්වාස. පුළුවන් වෙයි කියලා හිතනවා. අපි ප්‍රාර්ථනා කරනවා එසේම් වේවයි කියලා. ආයෙ ගෙදර යන්න හම්බ වෙන්නේ නැහැ හැබැයි. ඒකත් හොඳයි ස්වාමීන් වහන්සේ. ගිහිල්ලා ගිහිල්ලා ඉන්ජන් කියන්න බෑ අනිත් දවසේ ඉන්ජන් කියලා යන්ජන් කියලා එන්න වෙන්නේ. මේ මේක ඇතුලේ මේ තියෙන දේ දකින්න නැති නිසා තමයි අපි බාහිර එක එක නදියා බල බල ඉන්නේ. ඒක තමයි කාම ගුණ කියන්නේ. විවිධ ආකාර රූප බල බල ඉන්නවා, සද්ද ආ ඉන්නවා, ගන්ධ දවල ඉන්නවා, රස බලමින් ඉන්නවා, පහත ලබින්ටි බාහිරේමයි. කවදාවත් ඇතුලට දාන්නේ නැහැ. දැම්මට පස්සෙත් අපි බලන්නේ අර බාහිර දැකපු විදිහට නිච්ච සංඥායමයි. ආනපානේ මේ මේක ගානට නික හරියට මේ ලෙගෝ සෙට් එක කැලි ටික වගේ එකකට පස්සේ එකක් එකකට පස්සේ එකක් තියෙන නැත්නම් ලස්සන කපු චීස් කැලි ටිකක් වගේ තමයි ආනපානේ ඉල්ලගෙන ඉන්නේ. නමුත් බලන බලනකොට මෙන්න මේක එක්ක දිය වෙනවා එක්ක දෙක අතර වෙනස නැති වෙනවා ඊනවත් ඒ දෙක අතර මැද හිස්තන වැඩි වෙනවා. ඒක දිහා බලලා ඔන්න ඔය කමක් නැහැ කියලා බලන්න යනකොට මෙන්න බොලේ කොහයක්ද ආලෝකයක් එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් පා වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සද්දයක් එන්න පටන් ගන්නවා. ඒක කරගෙන ඉන්න ගාමින් දපු ගාමේ ඇස් දෙක නලියන්න පටන් ගන්නවා ඔළුව කරකවෙන්න පටන් ගන්නවා ඇඟ නලියනවා එහෙන් නටනවා මෙහෙන් නටනවා එතකොට ඉතන මේ සතිය කැඩිලාද කියලා නෑ හොඳට ලියලා තියෙනවා පියවි වචනේ පාවිච්චි කරලා තියෙනවා මේකේ පියවි ඇස් දෙක ඇරීමක් වෙලා තියෙන. ඒ කියන්නේ ප්‍රകൃතිය ඇස් දෙක ඇරලා මේ ඇස් දෙක ඇරිය කියලා මායя කරලා නෙවෙයි. කියන්නේ ඒක වෙරිෆයි කරලා බලන්න පුළුවන් ඇස් දෙක ඇරියා. අරනොට මේ මේ පේනවා මේ ඉස්සරහ තියෙන හොල්මන් ටික. ඊට පස්සේ ඔන්න වැහුවා. වැහුවට පස්සේ තොල්වා. ඔව් කියන්නේ සූත්‍ර පිටකයේ සර්වඥාන සැපෙන්නේ නැහැටි. ද සුද්දාස්තික කියන එක කොහෙද තියෙන්නේ මහත්ය කොහෙද කියවලා තියෙන්නේ. ත්‍රිපිටකයේ කොහේ හරි තැනක කියනවා දැකලා තියෙනවද? අපි මේ ජීවිතයේ තියෙන එකවත් බුදුරජාණන් කියපේකවත් තේරුම් ගන්න බෑ. ඒක තේරුම් ගන්න පිටිපස්සෙන් දාලා තියෙන ටූල්ස් ටික නිසා මේක තවත් අවුල් කරගෙන තියෙනවා. මේ සුද්දාෂ්ටක වගේ තමයි විද්‍යාඥයෝ අපිට ආවර්ජිත වගෝ කියන්නේ ඉස්කෝලේ යන කාලේ. හයිඩ්‍රජන්, හීලියම් අනම් මනන් දාලා මේගොල්ලෝ අපිට ඉවලු අපි කටපාඩම් කරා. අපිත් මහත් පාස් වෙලක් තියෙනවා. තනි කරපචේ. අර පිස්සේ කීනෙන් දකපු එකක් නෙවෙයි. රවුම කරකිලා ගියයි කියලා දැක්කට පස්සේ බෙන්සින් වලල් ඇඳා. ඉතින් වගේම පිස්සුවක් නේ මේ ජෝසප් දැක්කේ යේසුස් වහන්සේ උපදිනයි කියලා. ඒකේ නෙවෙයි මහා ලොකු ආගමක් පටන් ගත්තේ වඩුවේ දැකපු හීනයක් ඒක. මේක මේ විද්‍යාඥ කියන පිස්සෙත් දැකපු හීනයක්. ඉතින් ඒක දැන් මොඩල් එකක් කරගෙන අපි උගන්වනවා. මම ඒක ඕගනික් කෙමිස්ට් වලට මම හරි දක්ෂයි. ඒකෙදී බෙන්සින් වලල් මියකුට හීනෙන් දැකන සර්පෙක් වලි ගහපා ගන්නවා. ඒකනේ බෙන්සින් වලල් හැදුවේ. ඉතින් මේ ඇත්ත දුහුරු කියලා කවුද දන්නේ? ඉතින් මං ඉස්කෝලේ පන්ති හරි දක්ෂයි. ටීචර් එක දැසේ මම ඒ ටීචර් එකේ උරතලා මං. පන්තිට අන ගහන ලැබ් එකට අන ගහන ගිහිල්ලා අනිත්ල මේක මේ තමයි බෙන්සින් කියලා වතුර බෝතලයක් පෙන්නවා. මගේ උත ඔළුවේ ගියා. යකෝ මං හිතන්නේ මේක රවුන්ඩ් රවුන්ඩ් මේක ඇතුළ ඇති කියලා. ඇයි අර බෙන්සින් වලදී ඉගෙන ගත්තේ බොහොම අමාරුයි. ගිහිල්ලා වෙයි නම් මෙන්න පෙන්නනවා. මං ටීචර් ළඟට ආවිලා මේක බෙන්සින් කියලා කොහොමද දන්නේ? ඇයි 90ක් ඇඳලා තියෙන ලේබල් එකේ කවුරු ගහපු 90ද ඒ? අපේ ඔළුවට දැම්මට පස්සේ කවුරු හරි මොඩල් එකක් දැන් සුද්ධ දාපු මොඩල් එක අපේ ඔළුවේ තියෙන්නේ. ඉතින් අපි කරකොල අතහැරියා වගේ ඔහෙ යනවත් දන්නේ. ඒ නිසා සුද්ධාෂ්ටකයේ තියෙන්නේ කොහෙද කියලා හොයන්න. එහෙම එකක් මේ අතරමඟදී මේක කියාගන්න බැරිකමට <coughs> කතෝලික ආගමට දැන් වෙලා තියෙන්නේ. රෝමන් කැතලික් වුණාට පස්සේ යේසුස් වහන්සේ දන්නව නැති එකක් නේ දැන් ගෙනියන්නේ. දැන් බණ්ඩානාකවන්ත නැතුණාට පස්සේ බණ්ඩානාක ප්‍රතිපත්ති පහක් කියලා එකක් හදාගත්තා. පංච ප්‍රතිපත්ති කියලා වණ්ඩා ඉන්න කාලේ දන්නේත් නෑ වුණා. මැරුණාට පස්සේ ඔන්න පංච ප්‍රතිපත්ති. දැන් මම මැරුණාට පස්සේ මොනව හදායිද කියලා මන් දන්නේ. ඒ නිසා ඒ ළඟ ඉන්න කට්ටිය මේක අරසා කරන්න අරකට මොඩල්ස් හදනවා. ඊට පස්සේ අපි මොඩල් එක කරනවා අපේ ප්‍රතිපත්තිය මතක නැති වෙනවා. බුද්ධ ඥානසේ දුන්නේ නැහැ කිසිම කෙනෙකුට. අපෝස්තල් තනතුරා. දුන්නා නම් කෑවා. එයා ඊට පස්සේ කියනවා මටයි බුදුහාමුදුර වරම දුන්නේ කියලා. නෑ කාටවත් දුන්නේ නෑ. කිසිම කෙනෙකුට මේ යෝරාජ තනතුර තියලා නෙමෙයි බුදුරජාන්සේ පෙතුම් පෑවේ. ඕනම කෙනෙකුට ස්වාධීන මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා අයිතියක් තියෙනවා. මහතර අයිතියක් තියෙනවා. අසුදාෂ්ටකයේ කියලා දුන්නක පිළිගන්න. මගේ මතකය මතය මතයක් තියෙනවා මම පිළිගන්නේ නෑ. අපි දෙන්න ගහ ගන්න ඕනේ නෑ. මොකද අපි ඉන්නේ අපේ ලෝක දෙක. ඒ නිසා සුද්දාෂ්ටකයට මේක සම්බන්ධ කරන්න අමාරු ඇති. මම ඒක හිතලත් නැහැ. මොකද මගේ ජීවිතේ මම මම ওই වගේ මම විද්‍යාව ඉගෙන ගත්ත එකක් නිසා ওই මොන විද්‍යාඥයා දෙන සමීකරණත් මට නොදකින් ඔපතන්න උදුම කියන්නේ. ඔය ඕගනික් කෙමිස්ට්‍රි වගේ නෙවෙයි ඉනෝගනික් කෙමිස්ට්‍රි වලට මෙච්චර පොතක් තියෙනවා. බුදුන් මේ කටපාඩම් කරන්න ගියාම මොන තාලේ ඕගනික් කෙමිස්ට්‍රි ටිකක් පුළුවන් මට ඒක අල්ලතැයි. අරකේ දිගටම පොටෑසියම් වලින් කැල්සියම් වලින් මේ දේවල් ඉතින් ටීචර් කෙනෙක් දුන්නා මං කොහොමද කොහොමදක්වත් බැයිද කිව්වා ගිය පස්පස්පත්‍රේ බලන්න ඒ ටික පාඩම් කරන්න එපා. ඊටු ටික පාඩම් කරන්න. ඊට ඉස්සෙල්ලා අවුරුදු දෙකක් ගන්න එපා කියලා. ඊට පස්සේ කිව්වා මෙන්න මේ ටික වෙන්න පුළුවන් එන්න පුළුවන් නේ. ඉතින් දැන් මොකටද මේක කටපාඩම් කරලා ජීවිතේ ඇති වැඩේ? මොකද්ද මේ මේ ඉනෝගනික් කෙමිස්ට්‍රි කියලා අල්ලගෙන මොකද ගෙදර ගිහලා අපේ අපච්චි බීඩි බොනවා ඒකට කියන්න පුළුවන් තෝ ඉනෝගනික් කෙමිස්ට්‍රි මොකද්ද බීඩි බොන එක වැඩේ කියලා සම්බන්ධයක් නැහැ මට එදා ඉඳලා මේ පන්ති කාමරවල ඉගැන්නේ இல்ல. මට තේරෙනවා මගේ ඔළුව කොච්චර ක්‍රේල් කරලා තියෙනවද කියලා. කොණ්ඩේ නෙවෙයි. කොණ්ඩේ කියලා කරා නම් කමන්නේ. මේ ටීචර්ස්ලා හරි හොඳ මිනිස්සු. තාමත් මම වඳිනවා ඉසුරු කරනවා. උන් දන්නේ උගන්වනදී. මෙතේ ඉන්නවද දන්නේ ටීචර්ලා සමා වෙන්න ඉන්නවා. එක එක්කක් දන්නේ. එහෙමනම් මම මෙච්චර බුදුහමන ජීවිතේ ගත කරන්නේ. උන්ද කතා කරේ බුදුරජාණන් කතා කරේ කිය හැක්කක් අත බැලිය හැක්කක්. මේ වගේ අපි භාවනා කරොත් පේන එක. මේ අතරමැගේ ඉන්න බාගෙට තැම්පිච්ච අල අපිට নানা ආකාර දේවල් උගන්නන්න. හොඳ වෙලාවට දැන් නම් ඉන්නේ මට උගන්නන්න. මොකද මම එක්කෝටම කතා කරලා කියලා දෙනවා මම යන්නේ අත්දැය බැලිය හැක්කක් විතරයි. ඒ කියන්නේ අත්දැකිය හැක්කක්. ඒකට අපි කියන්නේ ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්. වෙරිෆයි කර හැක. ඒක බොහොම පොඩ්ඩයි. වෙරිෆයි කළ හැක හරහා ඊට පස්සේ ඉන්ෆරෙන්ෂියලි අපිට ගන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒකට සුද්දාෂ්ටික ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් සුද්දාෂ්ටිකේ මම දන්නේ නැහැ. කිසිම ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා කියලා. ඒ සුද්දාෂ්ට කුරණට කිසි කෙනෙක් ඇවිල්ලි ඉවර වෙලා අපේ නිස්සන් වණත් ඇවිල්ලා රූප ධර්ම විතරනේ නාම ධර්ම වලත් සුද්දාෂ්ටකේ තියෙනවා කිව්වා. ඉතින් කියවනද සංසිත මේක වැඩිලා. පාට ව්‍යාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. ඉමේ නාම ධර්ම කොහෙද පාට ව්‍යාපෝ තේජෝ වායෝ. එනිසා අනකට්ටි ඒකත් එක්කම ගන්නවා. නිකන් නෙදෙන්නේ. ඒ නිසා මම මේ ප්‍රශ්නේ බාරගන්නේ මොකද හේතුව මට සුද්දාෂ්ටකය කියන එක ඩෙෆිනිෂන් එක දෙනවනම් ඒ වගේ මේක සෝස් එක පෙන්නනවා. එහෙමනම් අපි ගන්නවා මාත් ඉගෙන ගන්න පොරොන්දු වෙනවා. සුද්දාෂ්ටකය කියන්නේ මොකක්ද කියලා නැත්තම් අදාළ නැහැ. හොඳයි. ඒ අර ඉස්සල ප්‍රශ්නේ කියන දේනේ මේක නැවත නැවත වෙනකොට කැමැතිනම් අපි මේකෙන් කුසල ඡන්දයක් උපදගෙන තියෙනවා නැවත කරබැලීමේ ආසාව. හුඟ කෙනෙකුට වෙන්නේ මේක දරා ගන්න බැරුව එක්ක මානසික අසහනයකට වැටෙනවා. එහෙම නැත්නම් මේක බීතිකාවක් කරගන්නවා. ඉතින් ඒතකොට සාකච්ඡා කරන්න කල්යාණ මිත්‍රෝ නැත්තම් විශේෂයෙන්ම හිතන කල්යාණ මිත්‍රෝන බුද්ධ ශාසනයක් නැති කාලෙක මේක වුණා නම් මොකද වෙන්නේ කියලා. බුදු ජානනාංශක මේ මැප් එක ඇඳලා පෙන්නපු නැති කාලෙක මෙහෙම භාවනා කරොත් එන්න යන්න පුළුවන්. මං කිව්වා අර කැතලික් මිනිසුණක් දාලා කෙරුවොත් භාවනා කරනවා. නමුත් ඒකට යා දෙන අර්ථකතනෙ හෝ ඒකට අපි දෙන අර්ථකතනෙ නැති වුණොත් මේක තනි කර අභියෝගයක් තනියක ආත්ම නිෂේධනයක් එනතන් විකාරයක්ද සත්‍යක්ද ප්‍රകൃතියක්ද සංකල්පයක්ද කියලා හොයාගන්න බෑනේ නමුත් අපි සාකච්ඡා කරනකොට පේනවා මේක පොත්පත්වල හරියටම හොම ලියලා නැති වුණාට බලපු දේ වෙනස් දෙයක් බවටපත් වෙන එක සංකාඩ පඤ්ඤාති සහ ආකාර පඤ්ඤාති වශයෙන් වෙනස් වෙන භාවය තමයි හුත්වා අභවතා අනඤ්‍යතා එහෙම නැත්නම් අනිත්‍යතා කියලා සඳහන් කරලා තියෙනවා. ඒක නිසා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. හැබැයි එක සැරේකින් විශ්වාස කරන්නේ අනිත් දවසේ ඔය වගේම තව ජවනිකා රාශියක් වෙන්න. ඕනම 3 4 සැරේ 5 6 සැරේ 7 8 සැරේ බලනකොට තමයි පේනවා. ඉඳ ගන්නකොට වාඩි වෙලා මේ ඕන දෙකට ලෑස්තිලා වාඩිලා ගියොත් යාට ඒක අභියෝගයක් වෙන්නේ නැහැ. නිත්‍ය සංඥාවෙන් ගිය කෙනාට තමයි මේක අභියෝගයක් වෙන්නේ. එනිසා අපි සාකච්ඡාවෙන් කරන්න හදන්නේ නිත්‍ය සංඥා වෙනුවට අනිත්‍ය සංඥාවෙන් යන්න සූදානම් ශරීරයක් හදාගන්න කියන එකයි කියන්නේ. දෙවන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස මම ආනාපාන සති භාවනාව වඩන්නෙමි. ශරීරය එක්ලස් වෙන්න වාඩි වී නිසල්මනේ සිටියෙමි. හුස්මක් ආවොත් බලනවා කියා තියුණු සතියක් යෙදවෙමි. සමහර අවස්ථාවල දීව බුබුලක් ඇති වී නැති වී යන ලෙස ආනාපානය දැක්වේ. තව වේලාවක වරහන් ඇතුලේ වෙනත් පරියන්කයක දිය පාරක් වගේ ආශ්වාසය හා ප්‍රාශ්වාසය හැඳින්නෙමි. එතැන් විට තරලයක ආරම්භය වෙනතෙක් බලන් සිට බලා සිටන මෙන් නොයි නොඉවසිලි මත්ව බලා සිටියෙමි. නමුත් ආස්වාස ප්‍රාස්වාස ආවේ නැත. නමුත් මේ අවස්ථාවේ මගේ ඇතුළතින් තියුණු විස්තර ප්‍රචාරයක් කරන අයෙක් මට es, es. ऐसे एवा एक लेख लिए पूके ने किन्नवा नंग කැමතිද මේක කියන්නේ? මේක මමයි ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරේ. මගේ ඇතුළතින් තියුණු විස්තර ප්‍රචාරයක් කරන අයෙක් මට ඇසේ. ඒවා එක විටක ඔබ වහන්සේ කියූ බණ වගේ යයි මම හඳුනා ගතිමි. තව විටක මගේම අභ්‍යන්තරයෙන් එන විස්තරයයි හඳුනා ගතිමි. නමුත් මම සතුටෙන් භාවනා කරමි. මෙසේ ඉදිරිය කරගෙන යාම යහපත්ද කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට පෙරුවන් සරණ. ඒතරේ කමෙන්ටරි එක එහෙම නැත්නම් මේ විස්තර ප්‍රචාරයේ බැදීම තමන්ට ඉඳගෙන ඉන්න බව දන්න බවට වර්තමාන මොහොතට එන්න බාධාවක් වෙන්න පිට නැත්නම් මේක තියෙද්දිම තමන්ට මම මේ ඉඳගෙන ඉන්නේ හිටගෙන නෙවෙයි ඇවිදින්න නෙවෙයි කියන උරගා බැලීම කරන්න පුළුවන්. පුළුවන් ස්වාමීනි. ඔය එහෙමනම් ඔය විස්තර ප්‍රචාරයෙන් අපි නොමග ගිහිල්ලා නැහැ. විතර ප්‍රචාර අපිට නොමිලේ ලැබෙන නිකන් ගෙදර ඉස්සරහට පත්‍ර දාලා යන්නේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් ඒ ඇඩ්වර්ටයිස්මන්ට් දාලා ගියට ප්‍රශ්නයක් නැහැ අපිට ඕන නම් කියදායි ඕන නැහැ ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න කියලා දාලා ගියට ප්‍රශ්නයක් නැහැ හැබැයි ඇවිල්ලා මේ අතර දීලා බලපම්ම කිව්වොත් තමයි අපිට මේක ප්‍රශ්නයක් වෙන්නේ වගේ විවිධාකාර දේවල් එන්න පටන් ගන්නවා සමහරට මේක හොඳ පැතික තියෙනවා නමුත් ওই කොයි එක ආවත් නැවත නිවස බලා ආපසු එන ගමන බාධා වෙලා නැත්නම් අපි අරසයි ඒක තමයි මේ ඊවල තිබුණා ඒ මිනියපොලිස් වලින් එක්කෙනෙක් දිග විස්තරයක් කියා. ගියාට පස්සේ ලියතන ඔබ වහන්සේ මේ කිව්වට උත්තර බඳින්න එපා. මම ආවට පස්සේ අහන මේ ප්‍රශ්න කියලා. සංජය මට දේවල් බකිනකොට ආසාව එනවා. අමනාපය එනවා. මේ අමනාපය ආවට පස්සේ මට මේ අමනාපය මනාපය දෙක බලපෑවද නැද්ද? මගේ හිත කෙලෙසුවාද නැද්ද කියලා මම දන්නේ කොහොමද? මට හොඳටම පේනවා කැම කන්න ගියාම මේකට බනපයි මේකට අමනාපයි කියලා. ඉතින් මම ලියලා ඇරියා කැම කද්දිත් මේ මනාපයමනේ පහළ වෙද්දිත් ඉරියව්වට හිත දාන්න පුළුවන් නම් මේ මනාපයමනාප එච්චර බලවත් නැහැ. ආ සාදු සාදු කියලා ඒත් මදි ස්වාමීන් වහන්සේ ආවට පස්සේ අපි මේ ප්‍රශ්නේ ආයෙ සාකච්ඡා කරනවා කියලා. මේක තමයි අපි මේ ශරීරේ නැත්තම් අපේ මූල කර්මස්ථානේ පාවිච්චි කරන දෙවෙනි අවස්ථාව. ඉස්ලාම පාවිච්චි කරන එක හිත එකලස් කරන්න. ඒක උද්විභාවයට ගන්න. නැත්නම් ඒකාග්‍ර කරන්න. ඊට පස්සේ හිත නන්නත්තර වෙනකොට මේක මේ ඇත්තටම මම පිටපොට ගිහිල්ලාද ඇත්තටම මේ දීපදී කාලාද නැද්ද කියලා බලන්න තියෙන්නේ. අර මූල කර්මස්ථාන හිත දාන්න අවසර දෙනවනම් අර කිච්චර බලවත් නැහැ. මේක යටපත් කරගෙන මූල කර්මස්ථාන පැමිණිය යුතුම නැහැ. හැබැයි ඕනේ නම් එන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි නන්නත්තර වෙලා නැහැ. අපි ගමනක් යනකොට පාරෙන් පිට ගිහිල්ලා. මම පාරෙන් පිට ගියාට කමන්නේ අපි ළඟ GPS එක තියෙනවා. නැත්නම් සෙල්ෆෝන් එක තියෙනවා තියෙන තැන ඇඩ්‍රස් එක. ඉතින් අපි දන්නවනේ අතර කළ දැන් මං ඉන්නේ හවල් තැන. මං කොතනද ඉන්නේ? හරිද වැරදිද කියලා මට අහගන්න පුළුවන්. ඒතර කාලේ හැම නාස්වීමක් තියෙනවා. නමුත් අනත මේ අනාත වෙලා නැහැ. අසරණ වෙලා නැහැ. ඒ නිසා අපි නැවත අර Tamange GPS එක හරහා හෝ නැත්නම් IT කාර්යය හෝ පිටත් වෙච්ච දන්ට කනෙක් කරගන්න පුළුවන්. කරගන්න පුළුවන් තාක්කල් ප්‍රශ්නයක් නැහැ. ඒ පයිලට්ලා කියනවා මේ වලාකුලක් හසේ යනකොට අහසෙන්තරාව ඒක නිකන් කිරි බෝතලයක් ඇතුළේ ඉන්නවා. කොහෙද යන්නේ? මොකද වෙන්නේ? මොකක්වත්ම දන්නේ නැහැ. නමුත් කම්පියුටර්ස් හතරකින් එයාට පෙන්නන ආපු එයාපෝට් එකේ ඉඳලා ඔරියන්ටේෂන් එක. ඒ වගේම ළඟ එයාපෝට් එකක් තියෙනවා ඒක ඔරියන්ටේෂන් එක පෙන්නනවා. ඒ වගේම ඊට ඉස්සෙල්ලා ගිය පයිලට්ස් ආදව හෑන්ඩ් බුක් එකක් තියෙනවා. ඒකේ පෙන්නනවා මෙන්න මේ තැන මෙච්චර වෙලා ගියා නම් ආවල් තැන තමයි ඉන්නේ කියලා. ඉතින් ඒක බල බල තමයි යා ඉන්නේ. ඒ වුණාට අනිත් එක හිතන්න බලාකුළු නැති වුණා. පෙනුණත් අපිට අපිට ගන්න බෑනේ ඔරියන්ටේෂන් එක මේ කොහෙද ඉන්නේ කියලා. දුවට පුරුදු පයිලට් කෙනෙක් ගන්නවා. ඒක ගණන් ගන්නෑ. එයා ගන්නේ අර පිටත් වෙච්ච තැනට නැවත කතා කරන්න ඕන. කතා කරන්නම නෙවෙයි ඔරියන්ටේෂන් එක ගන්න. ඒක නිසා තමන්ගේ බෙන්ච්මාර්ක් එකට, තමන්ගේ රෙෆරන්ස් පොයින්ට් එකට, තමන්ගේ පොච්චර එකට, තමන්ගේ අරමුණට එන්න පුළුවන්කම තියෙන තාක්කල් අපි පාරෙන් පිටපැන්න තමයි. නමුත් අපිට කරෙක් කරගන්න නැවත පාරට ගන්න ප්‍රාදාවක් නැහැ. ඉතින් එහෙම නැති කෙනාගේ ජීවිතය අනාතයි කියලා කියනවා. කරදරයක් වෙච්චාම මං කොතැනද හිත ගන්න ඕනේ කියන එක දන්නේ නැති කෙනාගේ ජීවිතය අනාතයි අසත්මයි. ඒ දේ බුදුහාමුදුරුවෝ වෙන්න ඕනේ ඒ දේ තමන්ගේ කය වෙන්න පුළුවන්. තමන් පුරුදු කරපු ආනාපාන වෙන්න පුළුවන්. අවිදිනකොට නම් වම දකුණ වෙන්න පුළුවන්. තමන් හොඳම ලේසි දේ ඒ අපි කරපු චප්පානක සූත්‍රයේ තියෙනවා. තමන්ගේ ඉරියව්ව තමයි බුද්ධ ඥානanse කියන්නේ කොහේ මොන જાති කවුරු මොනවා කෙරුවත් මම මේ ඉන්නේ ඉඳගෙනද මේ හිටගෙනද කියන එකට එන්න පුළුවන්කම ගන්න මහදිස් වෙන්න එපා. එන්න පුළුවන්කම තියෙනවා නම් ඒකෙන් තමයි අපි ප්‍රත්‍යක්ෂණය කරලා බලන්නේ මේ ඕලාරික අත්පටිලාභයේ තමයි අපි උරගලට ගන්න. ඇවිල්ලා පොඩ්ඩක් උරගාල බලනවා ප්‍රകൃතියද කියලා. එතකොට අපි දන්නවා පෙනන්නත් අර වෙලා නැහැ. විශේෂයෙන්ම අර වගේ අර කිව්වා වගේ ජවනිකා මාරු වෙන්න හදනවනේ. සටහන්ස ආකාර මාරු වෙනකොට අපිට ඔරියන්ටේෂන් එක නැති වෙනවා. මේක දැන් ඉන්නේ භාවනාවේද අසතියේද කල්පනාවකද කමෙන්ටරි එකද එන්න පටන් ගන්න එක එවිය යුතුයමයි. එහෙම එහෙම අනතුරකටපත් වුනේ නැත්නම් භාවනාව දියුණු වෙන්නෙම නැහැ. අන්නේ පත් වෙනකොට සරණ ලබා ගත යුත්තේ මොකද්ද? පිට ලබා ගත යුත්තේ මොකද්ද කියලා ගුරු උපදේශ රහිතව තමයි ළඟ තියෙනවනම් මේ ඔරියන්ටේෂන් එක නැත්නම් පිවටල් පොයින්ට් එක අපි සරණයි අපි සනාතයි. ඒක නැති ජීවිතේ හදිසියක් එච්චහන් කොයිද හිත තියන්නේ කියලා ඉතින් අනාතයි අසරණයි කියලා තමයි කියන්නේ. ඒ නිසා ආරක බලන්න හැම වෙලාවෙම හැම වෙලාවෙම නෙමෙයි සැක ඇති වෙලාවට. ස්වාමින්වහන්සේ එක දිගටම එතකොට භාවනාව කරගෙන යන්න බැරි වෙනවා අර අපේක්ෂණය කරන්න නැවතත් නවත්තලා ආපහු බලනවා මේ පීඩන. දැන් මෙතන කමෙන්ටරි එක රෝන් ට්‍රැක් එක නම් ඒ ප්‍රතික්ෂේප කරන නිසා අපිට කරෙක් කරගන්න පුළුවන්න්නේ. ඒතකොට එහෙම නැතුව දිගට ගියොත් අනත වැරදි පැත්තේ යන්නේ. <coughs> පාරට දාගන්න නම් අතරමැද ක්‍රොස් චෙක් කරන්න ඕන. ක්‍රොස් චෙක් කරන එක ඉත වේස්ට් ඔෆ් ටයිම්. නමුත් නොකර හිටියොත් ඊටතේදී අනතුරකට යනවනේ. පෙට්‍රල් පිච්චලා වාරෙන් පිට යනවනේ. ඒ නිසා වරින් වර වරින් අර ක්‍රොස් චෙක් කරන්න ගන්න කාලය නැතුව අපිට පරිශ්‍රණය කරන්න බෑ. ඒක තමයි එක්ස්පර්ට් හම්බෙන්නේ දේ ක්‍රොස් චෙක් කර කර ඉන්න ඕනේ ගත්ත ගියා. එයා දන්නවා. මත් පළවෙනි සැරේ යන්නේ කන අතරින් මෙතෙන් යන්නේ නැතන එක්ක ගයිඩ් කෙනෙක් කරන හැනේක මැප් එකක් තියෙනවනේ. ඒකක් එක්ක බල බල තමයි යන්නේ. ඒක කරන්න දෙයක් නැහැ. එහෙම හරි යන්න පුළුවන්කම තමයි අපිට මේ ශාසනයේ තියෙන මේ ආඩම්බරේ. සම්මාසේව සිතුවිලි කියලා එක වෙලාවකට හිතෙනවා ඒ තීරණේ හරිද? කමෙන්ටේ මේ සිතුවිලි කියලා හිතන එකත් හිතවිල්ලක් නැති ඌ කියන එක හරිද? රාගයම්මෙන් පේන ඇහිල්ලක් තියෙනවා තන. ඌයල කියන මචවව ගණන් ගන්න එපා. ඌ බොරු වෙන්න පුළුවන් කියලා ඌත් බන ඌත් හිතවිල්ලක්. ඌ ආවේ වාසියටද ඌ හරි ඉස්සලහක අපේ වාසියට කියලා බැලුවොත් උන් දෙන්න දෙන්නම තියෙනවා වෙනම න්‍යාය පත්‍ර දෙකක්. ඒකල කවදාහකවත් මේ දෙන්නේ උදව් කරන්නේ නිවනට නෙවෙයි. ඔය කවුරු මගදී ඇවිල්ලා අපිට බීඩිය ගහන්න හැදුවත් එයාට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒක අල්ලන්න බෑ. ඒක නිසා ඒගොල්ලෝ තරහ කරගත්තොත් අනිවාර්යයෙන්ම ගමන බාධා කරනවා. ඒගොල්ලන්ට අහුවෙන්නේ නැතුව අඟ ඉඟි කරන්නේත් නැතුව මොන හරි භයානකයි ඒවා. ඒ හතුරු අවශ්‍ය ගත්තොත් හරි අමාරු. ඒගොල්ලන්ට නිකන් බයපක්ෂ විදිහට උඩ වෙන්නවා නිකන් බලන් බයන්න අපි දන්න ඔබ කවුද කියලාක නොකිය කියනවා. බුදුරජාණන්සකට මාරය ආපුවම කියන්නේ තව පාපී මාර. ඔබ පාපී මාරය කියලා බුදුරජාණන්සේ නම කතා කරලා කියනවා. කියපු ගමන් එන්නේ ආයෙ පෙනේ උඹට. එච්චර තමයි අපිට තියෙන ශක්තිය. වැරද්දට වැරද්ද පෙන්වන අපි වැරද්දට නොකිය යුත්තේ කියන්නේ. මේ ලෝකේ වැරද්දමයි තියෙන හරියක් තියෙන්නේ. අපි ඒක මගාරෝගන අපි හරිපාරේ යනකොට අපි නම වරද්දට නම කියලා කියනවා. කිසිම කෙනෙක් අපිට අනුකම්පාවට උපදෙස් දෙන්නේ නැහැ. ඒක මම හොඳටම පැහැදිලි කරගන්න කිසිම කෙනෙක් හැම කෙනෙක්ම න්‍යාය පත්‍රයක් තියෙනවා. හිතවිලි වලක් තියෙනවා. එනිසා මේ කට්ටිය ආවට පස්සේ දැනගන්න ඕනේ ඒගොල්ලෝ බේර ගන්න ඕනේ. හැබැයි හතුරෙක් හදාගන්න එපා. අනවශ්‍ය හතුරෙක් හදාගන්න එපා. අපි කරන්න තියෙන්නේ වමට සිග්නල් දැම්ම දකුණට කපුවා ගියා. ආයි මොකුත් එච්චරමයි කරන්නේ. ඒගොල්ලන්ට රයිට් අන්න අවල් අපොයින්ට්මන්ට් එක දාලා තියෙනවා. අන්න හන්දියේදී මම එකට එනවා. කියනකොට මේ පැත්තෙන් ඇවිල්ලා අපි ගිහින් ඉවරයි. දෙන්න ඕනේ පර්මනන්ට් අපොයින්ට්මන්ට් එක. ඊහරවදී කියන මචං බලපන්නේ මග්ගදී ට්‍රැෆික් එකක් ආව මචං කරගන්න බැරි නම් මම මේ පැත්තෙන් ගියා මචං කියන පස්සේ. ඒවට වයස මදි තවනේ. ඔය බැන්දට මුන් නිකන් පොඩි කොල්ලෝ. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ යෙදී සිටියේදී පළමුව මම සක්මනේ යෙදමි යන අදිෂ්ඨාන පූර්වකව එය පටන් ගනිමි. අනුතුරුව දෙපා මාරු වීම දෙසට සිතෙහි අවධානය යොදමින් සක්මනෙහි යෙදෙමි. පියවර 20ක පමණ සක්මණෙන් අනතුරුව වම දකුණ යන වචන වෙනුවට එම සංඥාව සිතින් නැගී එයි. එවිට එය සිතින් කීම නොකරමි. ඊයේ දිනේ මෙසේදී සිටන විට ඔබ වහන්සේ දේශනා කරන ලද කරුණකට සිත යොමු විය. එනම් ඇවිදින්නෙකු සිටියත් මම කෙනෙක් නැත යන්නයි. එය සිදුවන්නේ කෙසේදයි බැලීමට මසිත ඉහත කරුණ දෙසත් මගේ දෙපා හුවමාරු වන ආකාරයත් සසඳා බැලීමි. මෙහිදී මට වැටහි ගිය කරුණ නම් මා දකුණු කකුල ඔසවන විට එය බැලීමට යොමු කළ සිත තව දුරටත් නොපවතින බවත් ඒ වෙනුවට වම් කකුල බලනවා යන සිත හටගත් බවත්ය. එසේම මාගේ එසවූ දකුණු කකුල තව දුරටත් ඊට පෙර පොළොව ස්පර්ශ කළ පය නොවන බවත්ය. මෙලෙස දෙපා හුවමාරු වන විටත්, ඔසවන විටත්, නැවත බිම තබන විටත්, එය දකින සිතත් ක්‍රියාත්මක වන දෙයක් යන දෙකට එනම් ක්‍රියාව සහ සිත යන දෙකට අතීතයට එක් වී ඇතැයි ඇති බව වැටහි ගියේය. එසේම එසේම එළඹෙන අවස්ථාව සඳහා නැවත සිතක් සහ ක්‍රියාවක් හටගන්නා බවත් වැටහි ගියේය. ස්වාමින් වහන්ස අතීතයට ගිය කරුණ දැන් නැති නිසා මම හෝ මාගේ යයි කීමට දෙයක් නැති බව වැටහීම නිවැරදිද? එසේ විග්‍රහ කර ගැනීම සුදුසුද? කරුණාවෙන් පහදා දෙන සේක්වා. ඉනිකාර අනාත්මතාවයේ දකින්න එක පැතිකඩක් එක ජනේලයක් විතරයි. ඒකේ කීපයක් තියෙනවා. එක එක චරිත අනුව එක එක වෙනස් වෙනවා. ඉතින් මේක හරිනම් Taman ඉස්සරහට භාවනා කරනකොට මේක නැවත නැවතත් ඇවිලා මේ මේ අල්ලගත්ත ක්‍රමේ නැවත නැවතත් ඒක ඒක විසීම තහවුරු කරලා දෙනවා. ඒතකොට Taman තේරෙන පටන් ගන්නවා. එතන තියෙන්නේ ක්ෂණ මාත්‍ර එකතුවක්. රෝදයක් පොළොවේ කැරකෙනකොට ඒ රෝදේ පොළොවේ ගැටෙන තැන රෝදෙත් මාරු වෙනවා ගැටෙනත් මාරු වෙනවා. ඒ නිසා ගැටෙන තැන ස්පර්ශය දිගට යනවා. දිගට ගියාට රෝදේ කැරකිලා පැත්තකට යනවා. උපස්තරයත් කැරකිලා පැත්තකට යනවා. ඒතර රෝද දෙකක් එකට හැප්පිලා කැරකෙන හැටි බලන්න. රෝදයක් කැරකෙනකොට ඒ කැරකෙන තැන නිතරම හැප්පිලා තියෙන තැනක් තියෙනවා. නමුත් ඒක මාරු වෙන හැටි. ඒ නිසා සුද්ධ කියන්නේ එක ගඟට දෙසරයක් බහලා නාන්න බෑ. එතකොට ගඟ පයි ගහලා ගලන්නේ ගිහිල්ලා. බුදුරජාණන් කියනවා දෙවෙනි සැරේ බහින්නේත් පළවෙනි සැරේ බහපේක නෙවෙයි ඊට වඩා වයසට ගිය එකෙක්. ගඟත් වයසට යනවා. නැත්නම් ගඟත් ගන්නවා. මිනිසියත් ගන්නවා. ඉතින් අපි කියනවා මම මහවැලිකගේ හතරෙන් නාලා තිනවා කියලා. දැන් සිරිපාදේ හතරක් ගියයි කියලා අපි ගාන්ටරේ ගහනවනේ. යහුවට ඒ ඔය පරණ සිරිපාද දැන් නැහැ. ඉතින් අපි තාමත් ඒකට ඉතින් ඇඩම් ස්පීක් කියන වැඳගෙන හිටියට මේව වෙනස් වෙනවා. ඉතින් ඒක දකින්න තින් ස්ලයිසිං ඔෆ් ටයිම් කියලා තමයි ඒකට කියන්නේ කාලේ ඉතාම තුනී සිවියට කපන්න ඕනේ. ඒක කපන්න බෑ සතියට කිය නැතුව. සතියෙන් තමයි මේක ෂාප් කරන්නේ. ඉස්සෙල්ල ඉස්සෙල්ල කැපෙන්නේ මේක කුටි කුටි. කැරි කැලි වල කඩ කඩ යනවා. ඒකට කියනවා ක්‍රියාවලිය ක්‍රියාව ක්‍රියාවලියක් වෙන්නලා ක්‍රියාවලිය කුටි කුටි බලනවා. ඒතර තව තව ලඟ වෙලා මුදට අවදිල බලනකොට ඒ ඒ කුට්ටිය තියෙන ස්ලයිඩ් ටයිම් චන්ක් එක තියෙන ස්ලයිසිං වලට යන්න පටන් ගන්නවා. ගියාට පස්සේ මේකේ තියෙන පුදුමාකාර ශීඝ්‍රතාවයක්. පුංචි පුංචි වෙන්න වෙන්න කාලේ පුංචි වෙන්න වෙන්න වෙන්න ස්පේස් එකත් පුංචි වෙනවා. එතකොට මේකේ තියෙන විශාල අවකාශයක් තියෙනවා. අදිශිය මෙහෙම ඇවිල්ලා හැප්පිලා යන එක මිසක් මේ හැප්පිච්ච එකක් දෙවෙනි සැරේ හැප්පෙන්න කොටින්ම කියනවා සරුවචන් වහන්සේ අරමුණක් මතුවෙලා එක අරමුණු කරන තරම්වත් ඉන්නේ නැතුව අරමුණ නැති වෙලා යනවා කියන. අරමුණ තරක් කරන තරම් ඉන්නවයි කියලා කියන්නේමත් නොදියුණු මනසකට විතරයි කියන. ඒ නිසා භාවනා කරගෙන කරන යනට අරමුණ අනාරාමණයක් පාඩපත් වෙනවා. නිවනට ඉස්සලා අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියලා නිමිත්ත අනිමිත්තක් පාඩපත් වෙන කියන්නේ නිමිත්ත බලනකොට ඒකේ ඉලබතක් නැහැ කූරුමිටියක් තියෙන. ඉලබත කියන එක නැහැ. ඉලබත කියන එක මම දන්නේ දන්නවද කියලා. දැන් නැහැ නේ ඉලබත හොයන්න බෑනේ. කොල් කෝරුමිටියක් එකතු කරලා යට ගහපම ඉලබත කියලා කියන්නේ. ඒක ගැලෙවට පස්සේ ඒක ඉලපතක් නැහැ කෝරු මිටියක් තියෙන. ඉතින් වගේ මේ අපි බලන මේ සමස්තේ සමස්තේ වෙච්චාම තියෙන මේ సౌందర్యාත්මක වටිනාකම එකම පාට් එකක්වත් නැහැ. අපි මේ දෙතිස් කුණේ කැලියට ගැලෙවට පස්සේ ඔය එකකවත් సౌందර්ය නැහැ. බෙන්ස් කාර් එකක් කරන කැලි ගල්වල බලන්න කියනවා සෙල්ලම් බඩුවට ගන්න තරම් කැලලක් තියෙනවද කියලා. මේක අඹ ගෙඩි වගේ සම්පූර්ණ ෆිනිෂ් එක ආවට පස්සේ නම් අම්මා ලක්ෂ 350යි. අර එක එක කැලලක් අත ගන්න බැරි තරම් මජංග ඇවිලා තියෙනවා. ඒ කැලල බැලුවට පස්සේ අර බෙන්ස් කියන ලකුණු ගන්න තැනක් ඇත්තේ නැහැ. ඒ වගේ මේ thin slicing of time ගියාට පස්සේ මේක පුංචි වී පුංචි වී පුංචි වී යන්න පටන් අර ගන්නවා. එතකොට පේන්න පටන් අර ගන්නවා අර කුට්ටියට බලනකොට කියන්නේ නොසලකිලිම් බලනවා කියලා ඒකට කියන්නේ පමා වෙලා බලනවා කියලා. අප්‍රමාද නෙවෙයි. පමා වෙලා බැලුවොත් අපි දකින්න කුණු වෙච්ච එකක්. අප්‍රමාදීව බලන්න එන්නකොටම පෙරපසු නොවි බලන ඉන්නකොට පේනවා මේ ඇවිදින වැඩපිළිවෙල කියන්නේ මහා පොළොවේ මිනිස්සෙක් ඇවිදිනවා කියන්නේ විශාල ආශ්චර්යවත් ධර්මයක්. කකුල් හතරෙන් ගිය මිනිස්සයා කකුල් දෙකෙන් ඇවිදින්න ලක්ෂ අවුරුදු ලක්ෂ කෝටි 40ක් පුරුදු කරලා තියෙනවා. දෙපා සතෙක් වෙන්න. ඉතින් ඒ නිසා මහ පොළොවට පයින් ඇවිදිනවා කියලා කියනවා විශාල ආශ්චර්ය ධර්මයක්. ඉතින් අපි ඒක දන්නේ නැහැ අපි ඇවිදිනවා බල්ලන්ට හැතැම්ම නැහැ වගේ ඇවිදිනවා කොයි පියවර ගන්න කොච්චර කියලා දන්නේ නැහැ. බලන්න ගියොත් පේනවා මේ එක කකුලකට මේ කිලෝ 70ක් අරගෙන සෙල්ලම් කරන සෙල්ලම. ඒකල කිලෝ 70 ඊගා කකුලට ඊගාව මේකට මාරුවන නැටි කිසිම හැලහැප්පීමක් නැතුව. දී කරනකොට මේ වෙන වැඩ පිළිවෙල දිහා බැලුවොත් පේනවා සක්පම් භාවනාවේදී ඒක තරුවචන්නාංශේ විතරයි ශාස්ත්‍රුන් වහන්සේලා අතර මේ සක්මන් භාවනාව උගන්වපු එකම ශාස්ත්‍රුන් වහන්සේ. අනික කිසිම හැම ආගමකම භාවනාව තියෙනවා. කිසිම තැනක සක්මන ගැන කතා කරලා නැහැ. මොකද ਸਰවඥාන්සේ සඳහන් කරනවා කෙලවරක් කරන්න ඕන නම් Taman ගත්ත වැඩේ ඒකට ජලය ජවයේ දෙන්නේ සක්මන කියලා. අධහනක්ම හොති පධානක්ම. දීර්ඝ ගමනක් යන්න පටන් ගන්න නම් ගොඩක් ඉන්නවා සෙන්. ඉවර කරනකොට බොහොම සුළු ගන්න ඉන්නේ. මොකද හේතුව සක්මන් කළා නැහැ. ඉතින් බරපතල වැඩක් පටන් ගන්නකොට සාදු සාදු කියන කට්ටිය හිටියට වැඩේ අදින්න බෑ. අදින්න බැරි සක්මන් කරන්න. ඒ නිසා සක්මන දන්නවනම් ඒක මේ ඉඳගෙන ඉන්නට වඩා බොහොම ක්‍රියාශක්තියක් තියෙනවා. අනේ ක්‍රියාශක්තිය දකින්න නම් ඔය thin slicing of time කියන එක කාලේ ඊටාම තුනී පතුරට කපනකොට පුදුමාකාර දර්ශනයක් එන්න පටන් ගන්නවා. ඒක වෙන්නේ අද කරනවා නැතර කරනවා හෙට ටිකක් යනවා නැතර කරනවා අනිදා ටිකක් යනවා නැතර කරනවා අන්තිමට ගියාම මට මේ වාර දෙකකට ඉස්සෙල්ලා වගේ අපි ගියා ඔය කටුකුරු දෙසාන සම්බෙන්ඩ ඒ වෙලකට හිටිය ඇත්තටම පහන් කනුවේමයි හිටපු අවසාන වතාවේ ඊට පස්සේ කිව්වා මේ වම් කකුල තියෙනකොට දකුණු කකුල ඉස්සෙන හැටි. ඊට පස්සේ ආයෙ දකුණු කකුල තියෙන වම් කකුල ඉස්සෙන හැටි පොල් පිට පදිනවා වගේ. මේ පැත්ත පාගනවනේ මේ පැත්ත උඩ යනවා. ඒකට දීලා තියෙන වචන තමයි පච්චාපුරේ සංඤී. පෙරපස සංඥාව තියෙනවා. අපිට මේක ගන්නකොට මේක ඉස්සෙනවා. හැබැයි කොතනද ඒ වෙලාවේ හිත තියෙන්නේ කියලා මෙතනද මෙතනද කියලා එතකොට තියෙන තනිකර අනුමාන ඥානයක්. හිත තියෙන්නේ එක තැනක. එතකොට දන්නවා මේක කර පුරුද්දෙන් දන්නවා මේක පය බර ගන්නකොට මේක ඉස්සෙනවා. ඊට පස්සේ ඒක පාවා වෙලා ගිහිල්ලා ඒක පදනම් කරගෙන බර ගන්නකොට මෙයා ඉස්සෙනවා. ආන් මේ වගේ මේ දෙන්නගේ දෙන්නක මේ තට්ටු මාරුව නිකන් රිලි රේස් එකේ බැට් එක මාරු කරනවා වගේ මහ පුදුමාකාර ආශ්චර්යවත් දෙයක්. ඉතින් අන්න එකට හිතියොදලා බැලුවොත් පේනවා මේ සතියේට එකම අරමුණ තිබිය යුතු නැහැ. අරමුණ මාරු වෙන්න පුළුවන්. ඉරියව්ව මාරු වෙන්න පුළුවන්. ඒ සතියේට ඒ කියන්නේ රෝදේ හැප්පිලා තියෙන පොළවේ එක තැනක වෙන්න ඕනේ නැහැ. පොරෝ රෝදේ පෙරලෙන දෙයක්. පොළවත් යන දෙයක්. හැබැයි ස්පර්ශය දිගට තියෙනවා. මම දන්නා මේ කියන එක තේරෙනවද කියලා. ස්පර්ශය දිගට තියෙන හැබැයි ස්පර්ශය වෙන්නේ රෝදේ වෙන තැනක් පොළවේ වෙන තැනක. ස්පර්ශය දිගට යනවා. හොඳයි කියලා. මේ අත්දැකීම සමාන අත්දැකීම මගේ භාවනාවෙන් වෙනවා. හරි හරි. ඒ ඒ අධ්‍යක්ෂකම ඒ හා සමානයි නමුත් පොඩි වෙනසකට තියෙන දෙවෙනි කරන සාමාන්‍ය මයික් එකට කියෙවෙන්නේ නැහැ. දැන් හරි හරි ඔය දඟලන්නේ නැතු කියලා තමයි. ඒ ඒ ඒ අත්දැකීමේදී සායනහංශ අර පළවෙනි එක පියවරක් ඉදිරියට තියෙනකොට ඒ පියවර ආදය පොළව එක එකට ස්පර්ශ වෙනකොට මට හිතෙනවා දැන් දැන් තමයි පියවර මැවෙන්නේ. මේ වම් පියවර. ඊළඟට ඒ වගේම දකුණු පියවර මැවෙනවා. ඒ කියන්නේ ඉච්ඡ දුව වගේම මේ පියවරක් කියන එක පාදයේ කියන එක ඇති වෙන්නේ අර කරුණු තුන එකහුණාම කියලා පළවෙනි එනවා දෙවෙනි අත්දැකීම තමයි අර වම් පාදයේ තියෙන හිත දකුණු පාදයේ ඉදිරියට යනකොට හිත වම් පාදේ ඉඳලා දකුණු පාදයට නිකන් නූලක් වගේ ඇදෙනවා කියලා කියනවා දැනුණත් ඒක තේරුණා හිතුවොත් නගල නැතුව කියන්න ඕන. ඊළඟට දකුණු පාදයේ ඉඳලා වම් පාදයට ඉදිරියට තියනකොට ඒකත් අර හිත නූලක් වගේ අර පැත්තට යනවා. ඒ කියන්නේ තාම දඟලනවා. තාම දඟලනවා මේ මයික් එකට කතා කරන්නේ. වටිනා දෙයක් කියන්නේ ඉතින් අපි කරදර කරන එක අන්තිම අසාධාරණයි. ඊට වඩා දියුණු උපකරණ වලට මේ කතා කළේ. අන්න ඒක ඒක වෙලා තියෙන්නේ. මේ මේ කියන්න හදන උපමාවට මම අභියෝගයක් වශයෙන් කියනවා බයිසිකල් අප්පච්චිනකොට බලන්න පෙඩල් දෙකේ කකුල් දෙකම වැටලා ටච් වෙලා තියෙන්නේ. වමක් දකුණක් නැහැ. මේක එකේ කකුලකට බර ගන්න හැටි සහ එක කකුල රිලීස් කරන හැටි බලන්න දැන් අපි සාමාන්‍යයෙන් පෙඩල් එකේ බර පල්ලෙහාට යනකොට තමයි බර දාන්නේ. ඒකට මේ කකුල තාම පෙඩල් එකේ ටච් වෙලා තියෙන්නේ. මේකේ පෙඩල් එකෙන් කකුල ඉස්සරහට බලන්න. මේකෙන් කකුලෙන් පැඩල් එක තද වෙන්නේ. ඒක වෙලා ගිහලා මේක මේ පැත්තට එනකොට එයා පැඩල් එක තද කරන එක ඉෆෙක්ටිව්ලි කරනවනේ මේ පැත්තෙන් උඩට යනවා. එතකොට බලනකොට මේ දෙකම ටච් එකේ තියෙන්නේ. දැන් අපි මේ පොළවට නෙමෙයි ටච් එක කරලා තියෙන්නේ. වාතයේ ටච් එක ගැන මොකද කියන්නේ? කකුල හැම වෙලාවෙම ටච් එක තියෙන්නේ. අපි මේ පඩවි ධාතුවට විතරයි සම්බන්ධ කරන්නේ. දැන් වතුර ඇවිදිනවා කියලා හිතන අඩියක් අඩි ධනක් උසර වතුර තියෙන එක ඇවිදිනකොට හැම තැනම වතුර ගෑවිලානේ. එතකොට අපිට මේ උස්සන කොටත් වතුර කපාන යන හැටි පේනවා. තල්ලු කරනකොටත් කපාන හැටි පේනවා. තියෙන කොටත් තියෙනවා. එතකොට බලනකොට පේනවා මේ ඩබල් ෆෝල් ඇක්ෂන් එකක් මෙතන තියෙන්නේ. අර ආනපානෙ වගේ ආනපානෙත් ඒ වගේ තියෙන ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනස. දෙක බලනකොට පේනවා මේ දෙක අතරේ හිත කෝකේ කෝකා ඉන්නවද කියලා ගන්න මේ අත් දෙක අත ගාලා බලන්න කොයි අතේද හිත තියෙන්නේ කියලා. අත ගන්නකොට දෙකේම හිතනේ. කොහෙද තියෙන්නේ? මේ අතේද තියෙන්නේ මේ අතේද තියෙන්නේ. ඒතුවර සතිය කරනවා කියලා කියන්න බෑ. සතිය තියෙනවා. මේ සතිය මේ වගේ එන්නේ එන්නේ විවිධාංගී වෙන ක්‍රමති විවිධාංගීකරණය වෙන ක්‍රම තියෙනවා. අභියෝග කරන්න එපා. අපි ඉතලා එක පොයින්ට් එකේ සතිය පවත්තලා දෙකක ක්‍රියාවලියක් දිහා බලන පස්සේ දෙක නෙමෙයි තුන. අර මෙහෙම කෑලි උඩට විසිකරන මැජික් එකක් තියෙන එකක් විසිකරගෙන ඉන්න දෙකක් විසිකරන පටන් ගන්නවා තුනක් විසිකරන පටන් ගන්නවා මොකක්ද ඒකට කියන හොඳ ගේම් එකක් කියලා. ජංගලි. ඒක 8 9 10 කරකෝ කරකෝ කකුල අස්සෙන් දානවා මෙහෙන් දානවා මෙහෙන්. අන්තිමට බලන්නේ එකයි අතේ තියෙන අටක් අහස කැරක් කරගෙන තියෙන්නේ. හැබැයි ආ ඔක්කොම සින්ක්‍රොනයිස් වෙලා. ඉතින් එතකොට මේ මනුස්සයාගේ සතිය තියෙන්නේ මහා සින්ක්‍රොනයිසින් සෙල්ලම. ඊට වැඩියමක් තමයි ඉදිනදා කටයුතු කරනකොට සිද්ධ වෙන්නේ අපිට. අපි মালටි ටාස්කින් කියන්නේ. মালටි ටාස්කින් කරනකොට එහෙම දෙයක් වෙනවා. එතකොට මේ සාසනය අපිට උගන්වන්නේ ප්‍රයොරිටි සිලෙක්ට් කරපන්. උඹ නම් චීෆ් උඹ first do first first thing first. ඒක උඩ අනික අනිකම ලස්සන සින්ක්‍රොනයිස් වෙගෙන යනවා. ආනපනදී අපි එකක් කරලා සක්මණේදී දෙකක් දීලා බලනවා. එදින්දා වැඩ තුන හතරක් දීලා බලනවා. ගෙදර දොරේ ගියාට පස්සේ සෝෂලයිස් වෙලා වැඩ ගොඩයි. ඒත් අර පන්තිං at time man that done well කියලා ගත්ත ප්‍රින්සිපල් එකම තමයි මේ අන්තිමට විවිධාංගීකරණය වෙලා ඉන්නේ. ඉතින් ඉස්සලා කියනවා ඒ වගේ හිතන්න යන්න එපා. සිම්ප්ලිසිටි පටන් අරගන්න පටන් අරගෙන හිත කවදාවත් නතර වෙන්නේ නැහැ. එයා එන්නේ එන්නේ අතු ඉති විහිදිලා මල්පල ගැන්විලා දිගට දිගට වැවෙනවා. ඒ නිසා සක්මණ හරීම අභියෝගශීලී දෙයක් නම් මම දන්න හුඟ දෙනෙක් අකමැති. හුඟ දෙනෙක් කැමති ඉඳගෙන ඉන්න නැත්නම් සක්මන් කරන වෙලාවේ කයි වාරු කෙලින්න. ඒ නැත්නම් කියන්න ඕනේ නැහැ නේ වගේ කියලා ගියාම නිකන් හිත නරක වෙනවා. මේ වර්ෂාව නිසා මාත්‍ර තවත් අවාසි. සක්මන දන්නවනම්, ඒ කියන්නේ සක්මනේ වටිනාකම දන්නවනම් ඔය කිසි කෙනෙක් කවදාකවත් ගෙදර යන්න උනා රිට්‍රීට් එකට යන්න ආවයි කියලා වෙනසක් වෙන්නේ නැහැ. සක්මන දන්නවනම් gedara හිටියා සක්මන කරගත හැකි මේ හිටියත් කරත හැකි හැබැයි වෙලා තියෙන්නේ අර ගෙවල් දොරවල් සක්මන් කරනකොට මුකින් කොල්ල කෙල්ල සක්මන් කරන හිතන මේ ලව් එක අප්සෙට් ගිහිල්ලා වෙන්න ඇති බිස්නස් එක ලව්ත් වෙලා වෙන්න ඇති නැත්නම් එක තැන ඇවිදින්නේ මොකද කියලා ඒතර පොඩි කචල් එකක් තියෙනවා මේ පොඩි අප්සෙට් එකක් නැත්නම් එක තැන මෙහෙම ඇවිදිනවා කියන එක ඉතින් ඒක නිකන් මොනවාරි කරගන්න ඒකට උපක්‍රමයක් කරගන්න එහෙම කාටවත් අහුවෙන්නේ නැති වෙන තාලෙට ඒක පස්සෙන් පතරක් මම කරන්නේ නැත්නම් ඒක රවුමට දානවා ඒ වගේ මොනවා හරි පුරුදු කරගන්න thank you ඔය කොම්රක් අදින් දැන් ඉති හොඳ නැහැ රිට්‍රී ඉවරලා ඉන වෙලාවේ අභියෝග කරලා නිකන් තරහ කරගෙන අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැහැ නේ ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේ යෙදීමේදී ඇතැම් භාවනා වාරවල සාර්ථක ස්වභාවයක් දැනුණත් ඇතැම් වාරවල එය අසාර්ථක බව දැනියයි. භාවනාව ආරම්භයේදීම අධික බරක් හිස මත තබාගෙන සිටනවාසේ හැඟින්නේ ඇයි? මේ අධික බර ගතිය නිසා භාවනාවට අවධානය යොමු නොවේ. මට මේ කල නොහැකි යයි සිතේ. පහසුවක් ඇති කර ගැනීමේ අරමුණෙන් ඉරියව් මාරු කිරීමේ යෙදෙමි. අවසාන විනාඩි 10 දී පමණ සිත යොමු කරන විට කාර්ය ඉක්ම ගොස් අවසන්ය. සුදුසු උපදේශක් දෙනසේක්වා. ඇත්තටම ආධුනිකයෝ කරන්නේ මේ වගේ අර භාවනාවට පෙළඹෙනකොට තියෙන ඇලි මැලි ගතිය එහෙම නැත්නම් කෝඩු ගතිය කෝල ගතිය නැති කරන්න පුළුවන් තරම් හිත අලුත් කර ගැනීමක් කරනවා ඒක මේ අර ඉස්කෝලේ ඉස්ලාම ළමයා බාර දුන්න දවසේ අපි බලාපොරොත්තු වෙන ඉතිහාසය භූගෝලය උගන්වන්න එළමයට පුරුදු වෙන්නේ පන්ති වාඩිලා ඉඳ කෙනෙක් එක්ක ඉඳ පොඩි පොඩි ටික උගන්වනවා වගේ මේක තේරුම් ගන්නම අන්තිමට මේ ඔය බරගතියට තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඕක භාවනා කරන පටන් ගන්න ඉස්සලක් තියෙන කරන කොටක් තියෙනවා. ඕකට පිළියම් හොයන එක තමයි තකතිරු මිනිසු කරන වැඩි. උඩ පිළියම් නැහැ. සර්වඥාන්ස වෙනුවට සාරිපුත්‍ර සාංශේ කතා කරලා කියනවා දුක්ඛ සත්‍ය වැටෙන කරුණු හතරක් තියෙනවා කියලා. දැන් දුක්ඛ සත්‍ය ඇඟෙන දැනෙන ප්‍රත්‍යක්ෂණය වෙන ජීවිතේ සම්බන්ධන සන්තාපනට්ටෝ පීලනට්ටෝ විපරිණාමට්ටෝ සංකතට්ටෝ කිය. නිතරම තවන ගතියක් තියෙනවා. පීලනට්ටෝ පෙළන ගතියක්. අපි ඒක තමයි බරක් කියලා ගන්නෙ. ඒ වගේම සංකතට්ටෝ මේක මේ ඒක හේතුක සාධකයක් නෙවෙයි සාධක සාශයකින් ඇති වෙච්ච එකක් නෙවෙයි පනුරිත්තක් වගේ එකක්. විපරිණාමට්ටෝ එක මූඩ් එක චිත්තක්ෂණ දෙකක් තියෙන්නේ. නිකන් පණුරිත්තක් නලියනා වගේ ගොම මේ කිරියලියක් විතුරුනා වගේ බැක්ටරියක් ගොජ දානවා වගේ ගොජ දම දම දම තියෙනවා. ඉතින් මේක වැටෙන්න පටන් අරගත්තාම අපිට වෙන්නේ යමක් සුබ වැඩක් කරන්න තියෙන බාධාවක්. නමුත් මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. දුක්ඛ සත්‍යන කරුණු හතර. ඉතින් අපි දවසේ 30ෙම කල්පනා කරන මේක නැති කරන්න. ඒක හරියට මේ වතුරේ තියෙන තෙත ගතිය නැති කරන්න කල්පනා කරන වගේ වතුර කියන්නේ තෙත ගතිය තමයි. ජීවිතය කියන්නේ ඔච්චරයි. කවුරු හරි හිතනවා නම් ඕක මේ පෝසතේකට නෑ. දුප්පතුන්ට විතරයි තියෙන්නේ. ගුරුවරයාට නෑ, ගෝලයාට විතරයි තියෙන්නේ. දොස්තරට නෑ, ලෙඩාට විතරයි තියෙන්නේ කියලා ඒක තමයි අවිද්‍යාව කියන්නේ. අපි තේරෙටම ඔය ඔය ඉසේ බරගතිය ඔහොමමයි. ඔබ බාරගත්ත දවසේ මොකද වෙන්නේ බලන්න. පිළියම් හොයන්න යන්න බා. ඒසන නැහැ. ඒසන පරිේෂණ නැහැ. ඒසන පරිේෂණ කියන්නේ Tamange වලිගය හපාගෙන ඉන්න. මේක බාර ගන්න බැරි කමනේ අපිට තියෙන්නේ. කවුරක්වත් කැමති නැහැ. මොකද මේ කිතේක නෝන්ජල්කමක්. ඉතින් මන් වගේ යමක් කමක් ඇති කෙනෙක් මොකටද මේක බාරගන්නේ? මේක නැති කරන්න පුළුවන්. නැති කිච්ච බව පේන විනාඩි දෙක තුනකට වගේ. නම සමස්තයේ තියෙන්නේ ඕක තමයි. ඕක බාරගත්ත දවසේ කවුරු හරි එනවාද කියලා අහන්න විරුද්ධ පක්ෂයට යන්න. ඕක බාරගත්ත දවසේ ඔන්න බුදුහාමුදුරු ඉන්න එහා පැත්තේ. අපි ඕක බාරගන්නේ අන්තිමටම. කරන්න පුළුවන් 18 නටුන් නටලා 18 පාසි නටලා බැරි තැන කියනවා. විච්ච දෙයට ඉතින් එන්න දෙයිලුදු ඕක තමයි වැඩේ. ඕක බරයි තමයි. එතකොට පමයි. පැමිණි දුක් පැණි රහයි කියලා සිංහලයේ වචනයක් තියෙනවා. මට තාම හම්බෙලා නැ කිසිම භාෂාවක එහෙම කියමුණා. අපේ සිංහල ඉස්සර කෙරුවේ මේ තාක්ෂණය හොයලා වුණනිකම් මේ తాවකාලිකව පන්නන්න හැදුවේ නෑ. ඔන්න මම ජීවිතේ කියන්නේ. ඒකට දරුවෝ පුරුදු කරා. ඉතින් පැමිණි දුක් පැණි රහයි ආයෙ වෙන මොනද කරන්නේ. ඒ නිසා චරිතුරු ගන්න එපා. මොකක් හරි වැඩක් කරන්න ගියාම අපි ඒ දවස්වල කියනෝනේ බෑ කියලා අම්මට. ඒකට කියනවා ඔක ඉවර කරපන් ගේට ඉවර වෙන්නේ වැඩි. වැඩි කොහමද ගන්නව අම්මා අපි බෑ කිව්වට. ඉවර කරපන්. බෑ කිව්කේ ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් අර ඒ ඒ බර්ඩ් එකෙන් බර්ඩ් එකට අපි යනවා. ඒක ටිකක් ඉහළට ගියාට තමයි මේ මේ හිස්ටරික් ලෙවල් එකට ගිය ඇන්සයිටි එක තමයි මෙන්ටල් ඩිසීස් කියන්නේ. ඉතින් සීග්මන්ඩ් ෆ්‍රොයිඩ් අන්තිමට කිව්ව මොකද? හිස්ටරික් ඇන්සයිටි ආ මේක day to day unsatisfactoriness. එච්චරයි කවුන්සලින් කියන්නේ. මේ දරා ගන්න බැරි දුක දරා ගන්න පුළුවන් විදිහට පීස් මීල් බේස් එකට අරන් දෙන එක තමයි මෙන්ටල් අප්සෙට් එක අරිනවා කියන්නේ. ඒ බුදුරජාණන් කියනවා කො බාරගනි. බලහන් ඉඳගෙන ඉන්න බලන්න විනාඩි දෙකක් ඉන්නකොට මොකද වෙන්නේ කියලා බලන්න. අනේ හිට ගන්න හිතෙනවා. ඊටගෙන විනාඩියක් ඉන්න බලන්න මොකද වෙන්නේ කියලා. ඇවිදින්න හිතෙනවා. ඇවිදින්න බලන්න අනේ උන්න මගුලක් දන්න නැහැ බුදියන් හිටියනම් මොකුත් නැහැ කියලා බලන්න බුදියන් යන බය. හරියන්නේ නැහැ. ඉතින් මේ පය දාච්ච බල්ලෝ වගේ ඉතින් ඉරියව් මාරු කර කර නටනට අයින කොයි වෙලාවක දැනගත්තත් එහෙම මේ ඉරියව්ව කොයි එක වුණත් ඔය බර්ඩ්න් එක බර්ඩ්න් එකමයි. අන්තිම ওই බර්ඩ්න් එකේ ඥාන පිරිමි ගතියක් නැහැ. ඔය බර්ඩ්න් එකේ දුප්පත් පොසත් ගතියක් නැහැ. ඔය බර්ඩ්න් එකේ ඉරියව්වක් නැහැ. ඔය බර්ඩ්න් එකේ බෞද්ධ බෞද්ධ වෙනසක් නැහැ. පැවිදි වුණාද නැද්ද කියලා වෙනසක් නැහැ. අපි හිතනවා පැවිදි වුණොත් බර්ඩ්න් එක අඩු වෙයි කියලා. ඉතින් මම දැන් අවුරුදු 30 ගණක් පැවිදෙන්න ඉස්සෙල්ලත් අවුරුදු 10ක් කාලා 30 ගණක් ඉඳලා බැලුවා පැවිදි බර්ඩන් එකයි උපවිදි බර්ඩන් එකේ කිසිම වෙනසක් නැහැ. ඒ වගේම තියන්නිකයි පැවිදි වුණාද රාමඤ්ඤනිකයි පැවිදි වුණාද කියලා බර්ඩන් එකේ වෙනසක් නැහැ. උපසම්පදා වුණාද සාමණේර වුණාද කියලා වෙනසකුත් නැහැ. කො බාර ගන්න කොච්චර අමාරුද. ඒ මොකද අපි පොරක් කියලා හිතන්නේ මම අයියානේ මම අක්කානේ මොකටද මම මේක බාර ගන්න. ඔය අල්ලපු ගෙදර දුප්පතා නම් බාර ගත්තට උඩ කරන්න දෙන්නේ නැහැ නේ දුප්පතා නේද මම එහෙමද. මට යමක්ම පුළුවන් නිසා මට මේකේ කොහේ හරි කොනක මේකේ ඇති. ඉතින් හැම තැනම ඇඟිලි ගහලා ඉන්නවා. කවදාවත් මේක පාර ගන්න කැමති නැහැ. වයසට ගියාම හිතනවා අනේ මේ වයස නිසා බෑ කිය. ලෙඩ වෙච්චාම හිතනවා ලෙඩ වෙච්චාම බෑ කිය. පුංචි කාලේ හිතනවා වයසමදිනේ පුළුවන් වෙච්ච වෙලාවේ පෙන්කලිනවා. කෙල්ලෝරක් නෑ පෙන්කෙල්ල ඔන්න 60 පෙරලා හොට හොට බිම නිච්චන් පස්සේ අනිච්චන් දුක්ඛන් සංතාරේ බල්ලෙක් මැරිලා මහපාරේ කියන ඕ පන්තල් ගානේ කොහොම ගියත් නාකි වුණත් තරුණ වුණත් ඔය දුක දුකමයි. ද කවුරක්වත් ෂේකෑන් කරන්න කැමති නැහැ. මේක බාරගනින්. බාරගත්ත පස්සේ සක්විති. ඕන තැනක ගියහම පේන කොයි සංස්කෘතියෙත් කොයි තැනක් තියෙන ඕකමයි. ඇවිදලා බලන්න ඕන. ඔය මිනිස්සු මොන જાතිකවත් බටහිර සංස්කෘතිය, ආසියානු සංස්කෘතිය, උගතුන්ගේ සංස්කෘතිය, දුප්පතුන් නැති ලෝකේ කොයි බයිලාවට ගියත් ඔය බර්ඩ් එක බර්න් එක බාර ගන්න තියෙන අපේ තියෙන ඔලමලකම කියලා එකක් තියෙනවා. බාහිර ගැනීමට කියන්නේ අහිංසකකම කියලා. අහිංසක වෙච්ච ගමන් අපි ඉන්නේ පාරාදීසේ. අපි භවන්නක්කාරක බෝලොකලම ගත්ත ගමන් අර අර අර දුකට උත්තර දෙන්න අපි බැඳිලා ඉන්නවා දැන්. ඉතින් අනුන්ගේ දුකත් බේරපන් ඔබේ දුකත් බේරපන් කියදයි ඉතින් වෙච්ච දෙයට එන්න සිර දුක තමයි ඒක මොන කරන්නේ වතුර ගත්තාම මේ තෙතමනේ නැති වතුර ගන්න පුළුවන් නෑ. වතුර ගන්න තෙතමනේ තමයි. ඉතින් කවදා හරි බලන්න කැරකිලා කැරකිලා වටම ගිහිල්ලා ගෙටම එනවා වගේ ඔක බාර ගන්න තියෙන හැකියාව. ඒක උප්පත්ති දවසේම අපිට හම්බෙච්ච දෙයක් කවදාවත් ගන්නෑ අපි. ඒක හීනමානයට සලකලා තියෙන්නේ. සිද්ධාර්ථ කුමාර සිද්ධාර්ථ කුමාරයන් සර්වචන් වහන්සේ බුදුලියට කියලා දුන්නේ මොකද්ද සිද්ධාර්ථ සාවල කුමාරයාට? අපි දෙන්නේ මොනවද බුදුලියට? දරුවන්ට. උස්සන්න බැරි බරක් නෙදීලා මැරලා යන්නේ. ඒකයි ඉතින් අර අම්මලප්පලාගේ ඒක රකින්න මැරණකම් කඹරනවා. කලක්කොම් මාත්‍යා කියනවා මේ නිලම භාවනා මධ්‍යස්ථාන හදපෙකන ට්‍රින්ටි කොලෙජ් එකල ඉගෙන ගන්න. ඉතින් අම්මා ඉන්නකොට නිවාඩු මාසේ කමේ පන්තලේ ආම්තු ගෙනලා බණක් කියවනවලු. මේ ඉස්කෝලේ යන ළමයට මේ ඉගෙන ගන්න පාවිච්චි ඊර ආම්තුරු වැඩියලු. ඉතින් ආම්තුරු වැඩි පාවඩේ ඉල්ලලා සුදු කොට දාලා මුතු කොට දාගෙන පන්දන් අල්ලගෙන අවිල වාඩි ඉතින් මෙයා පොඩි කොල්ල බණ හැවලු. ඊට පස්සේ අම්මා කිව්වා දැන් ඉස්කෝලේ නේවාතිකව යන්න වෙනවා. මේක නතර වෙන්න වෙනවා. මාස තුනකට ගිහිල්ලා හම්බුර වැඳලා වරින් කියලා. ගිහිල්ලා බැලුවලු. බලනකොට පන්සලේ කවුරක්වත් නැතිලු. පන්සලේ හාමුදුරනේ දන්නේ නැසත් දොඩට තට්ටු කරලු. සද්දයක් ඇහෙන්නේ නැහැ. මේ ඇතුලේ දඟලනවා ඇහෙනවලු. දොඩට තට්ටු කරාට ඇරියේ නැතිලු. දාහනකට පස්සේ වගේ. ඊට පස්සේ කළා මම හලාකෝ මහත්තයාගේ පුතා ස්වාමීන් වහන්සේ ඉන්නවද කියලා. ආ ඔය පොඩ්ඩක් හිටපන් දරුවා කියලා හාමුදුරුවෝ ඊට අලු අත්තපය හැමතැනම මඩලු ඔළුවෙත් එක්ක සයුරෙත් එක්ක මහඬ පොඩි කැලක් කරගෙන එළියට ආවලු. ඉතින් මේ ආවුරු තමයි ඊයේ ඊයේ අර පාවඩ පිටින් වඩම්මගෙන ගිහලා බණ කියපු හාමුදුරුවෝ. දැන් හුද්දටම මඩ ගහගෙන වැඩලු. ඉතින් දැන් දැන් අම්මා කිව්වා යන්න ඉස්සලා පන්සලට ඉස්කෝලේ යන්න ඉස්සලා මම වැඳලා යන්නේ. වැඳලා යන්න කියලා කිව්වා. අනේ දරුවා හිටපන්කෝ කියලා ගිහලා අතපය හොදන ඇවිල්ලිවල සිවුරක් අඳගෙන දැන් ආසනෙ ගත්තා. ඉතින් වැඳලා ඉවරලා මොකද සාංශ උනේ කියලා ඇහුවා. උන් ධර්මයේ ඉගෙන ගන්න යනවා ඵලයක්. මේ වහන්න ගියාම ඔබට ඔබ තේරෙන්නේ නැහැ කියලා. ඉමයාගේ ඉන්කොයරින් ඊට පස්සේ අවුල ඊට පස්සේ කිව්වලු දන්නේ අපේ ගුරු හාමුදුරුවෝ මේ ඉඩම් පවරගෙන. ඒ ඉඩම් වල තියෙන කොවිතම්පත් කරපුවාම අඳගොවියෝ අපි මේ වැත ටික ගෙනත් දානවා අපේ ගංකාර පංගුව කියලා. ඒ වගේ මඩ. ඒ වගේ ඒ මිනිස්සු අපිට පැහැහැල කරලා අර මේ ගෙනත් දෙන්නේ නැහැ. මේ කවුද ඔය කරන්නේ? මම මේ හතර වටින් දොරවල් වහගෙන කවුරු කරන් තුල වී වේලනවා. මෙහෙම තාපයක්. අයි හත් දෙයිනේ තම්බල දෙන බතක් කන්නේ පැවිදි වෙන්නේ. දැන් බලන්න ඉඩම් බෝදල් පූජා කරලා, නිශ්චල වස්චල දේවල් පූජා කරලා, හරක බාන පූජා කරපුවාම දැන් හාමුදුරනේ මොකද වෙන්නේ? ඉතින් මේ මහත්තයා කියනවා අලහක මට තමයි නිල්ල මෙහෙදී මං අදිෂ්ඨාන කරගත්තලු කිසිම නිශ්චල දේපොළක් ආයේ සංග කිනකොට පවරන්නේ මොන කර්මයක්ද මේ? තම්බලා දෙන බත් ටිකක් කාලා ඉන්න පින්නපාත කරන්න හදපු මේ සාතනේ මේ බූදල් පාර දීපුවා මොකද්ද වෙන්නේ කියලා. දැසි දස වාර දුන්නොත් හරක් බාන දුන්නොත් අපේ අම්මල තාත්තලා අපිටත් බාර දෙන්නේ ඕකනේ. ඉන්නකන් නොකනෝ මී හම්බ කරනවා. හම්බ කරලා දරුවන්ට බාර දුන්නාට පස්සේ උන් දෙක මල වාතයක්. සමහරව දරුවෝ කැමති ඇති. ඒ දරුවන්ට එහෙම වෙන එකක් නෑ. මම දැන් මට නම් හරිම හොල්මනක් තමයි මේක මට මේ වගේ තැන් වලට ඇවිල්ලා භාවනා කරුවා ගියා ඉවරයි හිටියොත් මෙතන හිටියොත් මුල බැස්සා බුද්ධජානසේ කියන ටැග් ගහිනවා එක තැනක හිටියොත් තියෙන ආනිසංශය ආධිනවේ තමයි මිනිසු ටිකක් එකතු වෙනවා වස්තුව ටිකක් දැන් මට වෙලා තියෙනවා නිසන්වනේ ගිය ගමන් මගේ කාමරයේ විතර පුසුකොබෝගේ බඩු කොහෙවත් නැහැ පිරිලා ඉතින් මිනිස්සු මට බයිනෝ ඇයි ස්වාමීන් වහන්සේ ඉතින් මං කරනවා ජොලියක් තියෙනවා ඉතින් මලත් අත ගන්න හද මම අත ගන්නවා ඉඳපු ගමන් යනවා පළාතකට මාස ගණක් දකින්නත් නැහැ මොකුත් නැහැ කුරුලෙක් වගේ ඉඳලා එනවා ඒ දෙකම තේරුම් ගන්න ඕනේ දලයිලාම තුමා කියලා තියෙනවා වස්තු තියෙන්නේ වැඩ ගන්න මිනිස්සු ඉන්න ප්‍රේම කරන්න අද මිනිස්සුන්ගෙන් වැඩ ගන්නවා වස්තුවට ප්‍රේම කරනවා ඉති මොන්දලාට එහෙන ගහන්න එපායි මුන්දලට හෙන ගහන්න එපා. ඒකනේ හෙන ගහලානේ තියෙන්නේ මේ අසහනේ කියලා. මිනිස්සුන්ට ප්‍රේම කරලා වස්තුවේ පය වැඩ ගන්න දැන් අපි මොකද කරන්නේ? මිනිස්සේ සූර කාලා වස්තුවට ප්‍රේම කරනවා. ඉතින් අසහන. ඒ නිසා මේ දීපොළ වස්තු බූදල් කියන එකට බුදුජානක සඳහන් කරන්නේ රත්න සූත්‍රයේ යංකින්ච විත්තං ඉදවා හුරං වා සග්ගේසු ආයං රතනං පණීතං නනෝ සමං අති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං වයිස යංකින්ච විත්තං මේ ලෝකේ යම් වස්තුවක් ඇත්තේ වීණා යංකින්ච විත්තං රතනං පණීතං රතනයක් ප්‍රණීතං ලග්ගේසු අයං ස්වර්ග ලෝකේ වේවා මේ ලෝකේ වේවා බුදුහාමුදුර විතර වචන රටවක් වටන වස්තුවක් නැහැ රතන සූත්‍රය කියන්නේ ඊට පස්සේ සංඝ රත්නේ ඒක තියේදී අපි මොනවද කරන්න කියලා බලන්න. කරගත්ත මනුස්සයට වෙලා තියෙන මොකද්ද කියලා බලන්න. ඒක පාවිච්චි කරන්න වෙලාවකුත් නැහැ. ඒක රැක රැක ඉන්නවා මිසක් ආ. ඉතින් ඒක නිසා මේ වස්තුව කරගන්න ඕනේ මොකද්ද? කරගත්ත දේ පැත්තක තියේදී කොහොද වෙනදයක් වස්තුවක් කරගෙන. ඉතින් ඒකට ආය අපා යන්න ඕනේ මේ ලෝකෙදීම යපා දුක විදියෝ. ආයේ ඒකට මේ මේ කවුරුත් ඇවිල්ලා කිරලමෙන්ලා කරදර කරන්න ඕනේ. බදාගත්ත ප්‍රමාණයට කරදර තියෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නයට. දර ස්වාමින් වහන්සේ අද දින ලද භාවනාමය අත්දැකීම මෙසේ විස්තර කරමි. පරයන්ක භාවනාවේ යෙදී සිට ටික වේලාවකින් ආශ්වාස ප්‍රාශ්වාසය සියුම්ව ගෙවි ගියේය. ඊට පසු තව දුරටත් බලා සිටියෙමි. ඉන්පසු පෙනහළු ආශ්‍රිතවත් ඊට පසු උදය උදරය ආශ්‍රිතවත් පිම්බීමේ හැකිලීම් පිම්බීම් හැකිලීම් දැනෙන්නට විය. ඊට පසු මුළු කයම පිම්බෙන පිම්බෙන්න හදන බැලුමක් මෙන් විය. පිම්බෙන්න උත්සාහ කරයි. නවතී. ඊටත් පසු මේක ලියපෙන්නා කැමති දේ ඉදිරිපත් වෙන්න කාරුණිකව කනගා ඊට පසු මුළු කයම පිම්පෙන්න හදන බැලුමක් මෙන් විය. පිම්පෙන්න උත්සාහ කරයි නවතී. ඊටත් පසු දෑතත් දෙපාත් නොදැනී ගියේය. මා බිත්තියට හේතු වී සිටි නිසා දැනුණු එකම දෙය බිත්තියට හේතු වී සිටි පිටිට බිත්තියට හේතු වී සිටි පිට පමණි. බියක් නොදැනුණු අතර ඒ දැනුණු සැහැල්ලු ස්වභාවයට කැමැත්තක් ඇතිවිය. ශාරීරිය උමනාවෙන් එහෙ මෙහෙ කළත් එම ගතිය එසේම තිබිනි. එය අතිශය සුවදායක හැඟීමකි. කය නැති හැඟීමක් තිබුණද සිතුවිලි පැවතුනි. එම සුවයට ඇලී සිටින විට දැන් මේ සැපය භාවනා කාලයේ අවසාන වන තෙක් බව මතක් වී කනගාටුවක්ද ඇති විය. මෙම සුවයට කැමැත්තක් ඇතිවීම අහිතකර දෙයක්ද? කය නැති බව දැනුණත් සිතුවිලි පැවතීම සාමාන්‍ය දෙයක්ද? භාවනාවට ඇති බිය නැති කර එය සරල සුගම මාර්ගින් කියා දුන ඔබ වහන්සේට තවත් අනන්තවත් පුද්ගලයන් මෙම මාර්ගය කියා දීමට නිදික් රෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා. ඔ මේ වගේ අර මේක මේ විද්‍යාඥයෝ හඳුන බිග් බෑන් තියරි කියලා මේ මුළු විශාල පිපිරීමකින් තමයි මේ ඔක්කොම ඇති වෙලා තියෙන්නේ කියලා. උඩ බොහෝම සමානයි බුදුරජාණන්සේගේ භංග ඥානි. භංග ඥානි කියලා මේ පොදිය තියෙන එක මේක විසිරෙනවා. විසිරෙන්න හදනකොට අපිට අර මේ මමයා කැඩිලා යනවනේ දැන්. මේ එක එකකේ තියෙනකොටනේ මෙතන මමයා ඉන්නේ, ඉලපතියනේ මමයා ඉන්නේ කූරු වල නැහනේ. අපි මීමැසි පොදිය මෙහෙම තියෙනකොට පොදිය වදේ පේනවනේ මීමැසි ඉගිල්ලා ගියාට පස්සේ. ද නැහනේ මොනවාක්වත් වෙලා මොකොත් නැහැ මීමැස්සෝ ඉන්නවා. හැබැයි අර ගොනුව නැහනේ. වදේ කියන්න බෑනේ. ඒ වගේ භාවනා කරන කියලා thin slicing of time ගිහිල්ලා මේ දේවල් පුංචි පුංචි කොටස් වලට යන්න ඒකට කරන fractals කියලා කියනවා. pixels කියලා කියනවා. අංශු කියන අංශු දකින්න දකින්න අංශු දෙකක් අතර විශාල ඉඩක් එනවා. පුංචි දේ පුංචි කරලා බලන්න බලන්න මේකට කියන්නේ බුදුදහමේ පාවිච්චි කරන වචනේ විභජ්‍යන විභජ්‍ය වාදය කියලා බෙදා බැලීම. බෙදා බලනකොට පුංචි පුංචි කොටස්වල කැඩි කැඩි යනකොට කොටස් දෙකක් අතර හිස්තන කියනකොට ඒක මේ මෙහෙම තිබුණ එක මීමැසි පොදිය විසී ගියා වගේ. මීටර ගානකට පැතිර යනවා. ඒකට මේ මමයා බින්දිනවා. මමයා කැරෙනවා. ඉතින් මමයා බයයි. නමුත් උහුම් බල බල ඉනකොට අපිට ඉඳපු ගමන් අපි ඕක ඇතුලේ ඉඳලා පිට බලනවා වගේ වෙලාවකට එන්න පටන් ගන්නවා. ඒකට ඇඟක් තිබුණට ඒක නිකන් හේවණල්ලක් විතරයි. ඒකට කියනවා සබ්බංග පච්ඡංග සමංගී මනෝමය කයක් ඉතුරු වෙනවා. අර මීම අත ගන්න පුළුවන් 3 dimensional කය නැහැ. හැබැයි ඒකමයි මනෝමය කයක්. අර අංගපතක ඔක්කොම එහෙම තියෙනවා. නිකන් හරියට ෆොටෝ එකක් වගේ. එතෙන් ගියාට පස්සේ මමයා දුර්වලයි. කියන්නේ රූප ලෝකයේ පොඩ්ඩකට සමු අරගෙන තියෙනවා. දැන් ඕනනම් අරූප ලෝකෙට යන්න පුළුවන්. ඒකේ සංඥාවල් තමයි හිතවිලි කියන්නේ ගන්න. අරූපී පැත්ත තියෙනවා. බේස් කරන්න පිවටල් පොයින්ට් එක නෑ දැන්. අපේ බෙන්ච්මාක් එක නෑ දැන්. ඉතින් එතකොට අපි දන්නේ මේක සංකල්පයක්ද ප්‍රකෘතියක්ද මොකක්ද කියලා දන්නේ නැති නිසා ඒ ඕලාරික අත්පටිලාභේ ඉඳලා මේ සංඥාමය මනෝමය අත්පටිලාභයට යනකොට ඒ කෙනාට ලෝකය අමතක කරන්න වෙනවා. ඒ කියන්නේ ලෝකය පිළිබඳව පේන්න පටන් ගන්නවා මේ පුස්සක් මෙතන තියෙන්නේ කියලා. මීපදියක් කියලා කිව්වට මේ මීමැස්සු ගොඩක එකතුවක් මීමැස්සු එක තැන ඉන්නව විහිරෙනවා. ඊනාට පස්සේ ගත්ත හිතාගත්ත වදේ වදයක් වෙනවා. වදයක් කියලා හිතන එක හිතට වදයක් වෙනවා. අපි මේ පවුල කියලා වදයක් අරගෙන තියෙනවා. ජාතිය කියලා වදයක් අරගෙන තියෙනවා. සිංහල බුද්ධාම කියලා වදයක් අරගෙන තියෙනවා. මේ කොහෙදෝ නැති එකක් හදාගෙන ඒකෝර තමනුත් මේ හිතන එකත් මේ වගේ big bang එකක් නා. අපි මොකද්ද මේ එළිය හදන්න හදන්න කියනකොට අපි අර හිතාගෙන ඉන්න චින්තන රටාවක් තියෙනවානේ මම පදනම් කරන්නේ ඔක්කොම තියෙන්නේ මම කේන්දර කරගෙන ඔක්කොම තියෙන්නේ දැන් මේක පුපුරනවානේ දැන් පොඩ්ඩක් පුපුරනවාම නෙමෙයි ඔද්දල් වෙනවා. ඒකට කියනවා going to pieces without falling apart කියලා. මේකේ මේ පිඟම්බට බාණ්ඩ වල හුලං ඉරියන්නේ. මේ මේ මොනවද වට කියන්නේ චයිනා ව්‍යාවල ඔය පරණේ වගේ තියෙන හැමතැනම හුලංගිරි කියලා හුලංගිරි යනවා කියන එක දන්නවද? ඉරිබින නේද හොඳ නම? ඉරිතලනවා. ඉරිතල වල බාණ්ඩ දෙන්න වැටුනොත් කොතනින්ද කැඩෙන්නේ? කැඩෙන තැන තමයි ඇඳලා තියෙන්නේ. හැබැයි අපි තියාගෙන ඉනවා. කැඩුණාට පස්සේ උතන මේ මේ ප්ලාස්ටර් පෑස් ගාලා ඇලෙව්වත් ඔගේ වටිනාකමක් තියෙනවා. ඇන්ටික් වටිනාකමක් තියෙනවා. ඉතින් ඒ වගේ එකක් තියෙනවා. මේක අපි හිතාන හිටට ඒක ඝණයක් කියලා ඔගේ පුදුමාකාර ඉරිතලලා තියෙනවා. අපි ඒක දකින්නේ නැහැ. එහෙම නැත්නම් ඒක ancient නැත්නම් antique වටනකම දිරන මේක ඒ වගේ අර අතරමැදට අපේ අවධානය නැත්නම් සති ගියාට පස්සේ fractal වලට ගියාට පස්සේ නැත්නම් pixels වලට ගියාට පස්සේ මේක පැතිරෙනවා. ඒ big bang theory එක උගන්වනකොට කියන්නේ තිත්තිහිච්ච බැලුමක්. පුම්බනකොට ඒතිත් ඈතින් ඈතට යනවා පිටින් පිටට යනවානේ. බැලුමේ surface එකේ තියෙන තිත් ඒක තමයි වෙන්නේ. ඒ වෙන්නේ මොකක්වත් නිසා නෙමෙයි බලන දේ වඩා කුඩස් කොටස් වලට කඩන්න බලන්න බලන්න බලන්න අතරමැද අවකාශය පේන්න පටන් ගන්නවා. ඒකට අපේ හිත බයයි. ඒකේ ඉඳලා පිට බලනකොට පේනවා මේ ලෝකෙත් ඒ වෙලාවට නිකන් හෙලෝග්‍රැෆික් මවපු එකක් විතරයි. හෙලෝග්‍රැෆි දින එක අසින් අත දාන්න පුළුවන්. හෙලෝග්‍රැෆික් රූප. හැබැයි මෙහෙම ඉන්නකොට අත දැමුවත් ඉතින් කචල් හොන්න ගෑනු කෙනෙකුට පිරිමිකක් දැම්මයි කියලා කචල්. <laughs> ඒකට නඩුව. ඒකට කිරිමෙල්. ක්‍රිමිනල් නඩුව. පික්සල් එකේ මේක අද දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔතන ඉඳලා වුණා පුළුවන් සංඥාමය ලෝකෙට යන්න. ඔක ඔතන තියෙන රූප මේ මේ මනෝමය ලෝකේ. සංඥාමය ලෝකෙට ගියාට පස්සේ තන්නේ කර මනෝපුප්පංගම ධම්මා මනෝසෙට්ඨා මනෝමය. මනසමයි පූර්ණංගම වෙලා තියෙන්නේ. මනස ශ්‍රේෂ්ඨයි සියල්ල මනෝමයයි. ඊට යන්නේ ඉස්සලා තමයි මේ හොල්මන පෙන්නන්නේ. ඉතින් මෙතෙන්දී අහනවා මොකද කියන්නේ? ලෑස්තිද යන්යන් කියලා යනවද? ගිහිල්ලා එන්යන් කියලා යනවද කියලා. ස්වාමීන් වහන්සේ ඒක දැන් එහෙම ඒ වුණාමත් එහෙම බයක්වත් මුකුත් එහෙම මුකුත් නැහැ. එකක් දැන් එතනට ගියාට පස්සේ ඊට පස්සේ මොකද කරන්න කියන එක. ඉන්නවා. එහෙම ඉන්න පුළුවන්. තමයි බය කියන්නේ. අපේ පැත්තේ. අපේ ගමේ බය කියන්නේ ඔන්න ඔකට තමයි. අර ලෑස්ති වෙලා ලෑස්ති වෙලා ගියේ නැති එකත් හේතුවක් වෙන්නේ ස්වාමීන් වහන්සේ. හරි දැන් මොකක්ද ඒකට දෙන්නේ? හේතුවනේ හේතුව තමයි ලෑස්තිලා ගියේ නැති. ඒ හේතුව මොකද්ද කරන්නේ? දැන් තමන් ගත්ත අදහස මොකද්ද? මොකද්ද මේ හිතට ගත්ත දැනුමුතුකම? ලෑස්ති වෙලා ලෑස්ති වෙලා බලයන්. ඕක තමයි ස්කවුට් වල ඉස්ලාම් ලියලා තියෙන්නේ be prepared. ස්කවුට්ස්ගේ පළවෙනිම ආප්ත උපදේශයේ be prepared. be prepared නම් මේ ලෝකේ කිසිම අනතුරුදායක දෙයක් වෙන්නේ නැහැ. මේ ලෝකේ කිසිම අභග්යක් නැහැ ලෑස්තිලා ඉන්න මිනිහට. ගෙන් සමනස උතර මොකද්ද කරන්න ඕනේ? නෑ එනති anything goes. බලාගෙන ඉන්නවා. බකන් දිලා ඉන්නවා කියලා කතා. දන්නා. මකන් නෙලා ඉන්නවද මොකද්ද? නිකන් බලන්නේ. ඒකටයි. ඉතින් මේ බුදුරජාණන්සේ බලයින් හරි පේනවද? ඊළ බයන්න මහමෙවුනාවේ රූපේ කොහොමද හදලා තියෙන්නේ කියලා මැටි රූපයක් උනත් ඒ පුදුම බැලිලක් පුදුම අවධානකින් ඉන්න හැබැයි කිසි දෙයක් දෙහා යොමුච්ච බැල්මක් නැහැ. ඒම් වෙලා නැහැ මොකේකටවත්. නිකන් ඒ ෆ්ලෝටින් බලාගෙන ඉන්නවා. මේ තමයි සතියේ හොඳම නිර්වචනේ. එන දෙයට වෙන්න අරිනවා. ඒක තමයි ටාවිසම් කියලා කියන්නේ. වෙන දෙයට වෙන්න අරිනවා. එහෙම නැත්නම් මොන දෙයක්වත් ප්‍රතික්ෂේප කරන්නේ මොන දෙයක්වත් ඇසියුම් කරන්නේ unassuming evenly suspended attention suspended decision choiceless awareness non reaction unassuming ඉතින් අපිට පේනවනේ ඒක චිත්තක්ෂණයකට ගන්න පුළුවන් කියලා. ඔය වෙලාවට අපිට පේනවා අපි බය වෙලා නැහැ. අපි සැකයක් තියෙනවා. චිත්තක්ෂණේ යන්න පුළුවන්. ඉතින් මේක norm එක වුණොත් මේක second nature වුණොත් මොකද වෙන්නේ කියලා හිතාගන්න. මේක නම් අපේ සෙකන්ඩ් නේචර් එක. නිකන් මේ මේ වාතේම තියෙන හුලන් රැල්ලක්. වාතේ හරහා යනවා. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? ඒ කහ පාටක් නැහැ, නිල් පාටක් නැහැ, මොකක්වත් නැහැ. මේ හුලංගෙම තියෙනවා. ගලන නිකන් එඩි කරන්ට් එකක් යනවා. ගියා ඉවරයි. ඉතින් ඒක කොහෙන් ආවද කොහෙන් ගියාද කියලා දන්නේ නැහැ. හැබැයි ඒකට මම යට අක්ක වෙන්න වෙලාවක්, අයියා වෙන්න වෙලාවක්, පුම්බන්න වෙලාවක්, හිඟි කරන්න වෙලාවක්, අඟ ප්‍රමවන්න වෙලාවක්, අන්ධහැර පාන්න වෙලාවක් නැති එක තමයි උතන තියෙන කචල් එක. එහෙම නිකන් කුයි කුයි ගන්න වගේ දැනනවද? නෑ ස්වාමීන් වහන්සේ එහෙම මොකුත් දැනෙන්නේ නැති එක හරි හොඳයි වගේ. දැනෙන්නේ නැහැ? කියන්නේ එහෙම මට තිබ්බ ප්‍රශ්නේ දැන් ඒකට හරි ඒක හරි සැපයක් වගේ දැනෙනවනේ. නෑ ඒ ඒ සැපයක් තියනවත් එක්කම යටින් තියෙන අන්සර්ටිනිටි එක. මේක ඇත්තක්ද නෝම් එකක්ද මේක පවත් ගන්න පුළුවන් දැන් අපි කතා කරන්නේ මේ බේස් එකේ ඉඳලා තමයි. ඒ කියන්නේ මේ විශ්වාසයයි අවිශ්වාසයයි දෙක නිමුන් දරුවෝ දෙන්නෙක් වගේ උතන ඉන්නේ. මොකද දන්නේ නැති ශේෂ්ත්‍රයක් නේ. මොකද බුදුන් වහන්සේ පහළ වෙලා කියන්නේ ඔකට ඵලයන්. frog jump into the old pond plop. බලපං ආයෙ මොනවද බලන්නේ? මොනව වෙන්න පිස්සු ඇදෙන්නේ මැරෙයි. කවුද කවුරු හඬන්නද කවුරු දකින්නද කවුරු බලන්නද මා දැන් මාළු වියේ කබයිරිලා ඊට කමන්නේ නැහැ ඇස්සේ මාට සැකයි ඔය අද අද අද කියන්නේ නෑ ලෑස්ති සමනස ඒ උනාට දැන් මට හිතුනේ නෑ ඒ දැන් ඒකට අර දැන් මම එහෙම ඉන්නකොටත් මට හිතුනේ දැන් මේක දැන් මේ භාවනාව ඉවර වෙච්ච ගමන් මේක මට නැති වෙනවනේ. දැන් මට තියෙන මගේ අහන දේ ප්‍රශ්නේ අන්නේ ඒකටේ තියෙන කැමැත්ත හොඳ දෙයක්ද? කැමැත්ත ගැන කතා කරන්න පුළුවන් අපිට. මේක අපි අලුත් දැකපු නැති දෙයක් නිසා අපි කියන්නේ කෝල ගතියක් තියෙනවා. කෝඩු ගතියක් තියෙනවා. හැබැයි මේක හිතුවොත් එහෙම මේ පැත්තෙන් බුදුහාමරෝ දීලා තියෙනවා ලකුණු දෙකක් බලන්න. මේ ප්‍රතිපදාවේ දියුණුවක් කෙලෙස් අඩු තරම්. පිළිගන්නවද? පිළිගන්නවා. එච්චරයි. මේක කෙලෙස් අඩු ඒක මේ මං හිතන්නේ ආනන්දසප්පය සූත්‍රය නැත්නම් මේ පොට්ටපාය සූත්‍රය සඳහන් කර දිනවා දැන් ඔබ ඕලාරික අත්පටිලාභයේ ඉඳලා ඔය රූපී අත්පටිලාභයට යනකොට දැන් ඔබ හිටිය රෙඩි අන්දමන්දයි. ඒ කියන්නේ අංජබජල් ඔළුව ක්‍රෙල්ලලා. ඒකට උඹට තේරෙයි මේ ආපු ඉතිහාසය දිහා බලනකොට මේක අහම්බයක් නෙවෙයි සතියේ වර්ධනයක්. දැන් ප්‍රතිපදාවේ දියුණුවක්. අන්තේ කෙලෙස් අඩුයි. ඒ දෙක සමාදන් වෙන්න කියනවා. අනිත් දවසෙත් ඒ தත්ත්වය ආරම්භ දෙනකොට මේ වෙලාවේ මේ කඩලා යනවා ආයෙ තිබුණ තැනක ලකුණක්වත් නැති විදිහට කඩලා යනවා. කරා ආයෙ හදන්න පුළුවන් නේ. මේක මතක තියාගන්න. ආයෙ හදන්න පුළුවන් බව නැති කරන්න කාටවත් බෑ මේ ලෝකේ. මීමැස්සකින් ඇහුවලු මිනිස්සෙක් ගිහිල්ලා. දැන් බලපං බුදු ඉඳලා හැන්ද වෙනකන් හම්බ වෙලා වුණා මීමැති මීපැණි වදිනවා. මෙහෙ මනුකා. ඉතින් මේ මිනිස්සු ඇවිල්ලා ඔක්කොම කඩහන යනවානේ. ඉතින් උඹ ඒත් කිසිම බාධාවක් කරන්නේ නැතුව ඉර පායනකොට රූංගල ගියාම මීටර් 100ක දුර ගිහිල්ලා ගේනවා. උඹට එපා වෙන්නේ නැද්ද කියලා. ඊට පස්සේ කළු මිනිසුන්ට පුළුවන් නේ හදපු මේ පැණි කඩන්න. මිනිසුන්ට පුළුවන් දවලු මට මේ පැණි හදන ක්‍රමේ මගෙන් හොරකම් කරන්න. ඒක ගන්න බෑනේ ඒක මන් දන්නේ. හදපු එක උන් කණයි. කවදාකවත් මිනිසුන්ට මේ පැණි හදන්න බෑ. ඒක මගෙන් හොරකම් කරන්නත් බෑ. ඒ වගේ බුදුජානක කියනවා ඔය උපේ උපදේ කැඩේ. නැවත හදන්න පුළුවන් ගතිය උඹෙන් ගන්න කාටද පුළුවන්? තේරෙනවද? එතන බුදුහාමුදුරේනේ. එතන බුදුහාමුදුරේ ශ්‍රද්ධාව තියෙන්නේ. අනේ දීවේ කායේ එල්ලෙන්නේ නැතු මේක තියානින්න නෙමෙයි බුදුහාමුදුරේනේ. ගවන් පුණේච පුහුල් ගෙඩියක් ලැබු ගෙඩියක් හතරන් දී ගහන්නේ අර යස්සාකට වයන්ද. රළ දින දැකලා තියෙනවද? තරි ගහින්න ගහන්නේ කුණු වෙච්ච ලැබු ගෙඩියවයි ගහන්න තරි ගහින්න ගහන්නේ. මම අනිත් දවසේ ආයෙ හදනවා. එතකොට දෙවෙනි සැරේ හදන්නේ මමමනේ. ඒ කියන්නේ මගේම ස්වයම්බූ ඥානනේ ඒක ඔරිජිනල්. ඒක හරිම ඉන්ට්‍රින්සික්. එතකොට අච්චරම බය නැහැ. එතන කැඩිච්චාවයි ආය හදනවා. ඔබ කඩපම් මං හදනවා. වැල්ලේ මාලිගා හදන පොඩි දරුවෝ ඒකනේ කරන්නේ. රැල්ලක් આવොත් කරනවා. වැල්ලක් වැතර ගන්න ප්‍රශ්න නැහැ. ඒ වගේ හදා හදා ඉන්නකොට අපි ළමා ගතියක් එනවනේ අපට. බිග්ිනර්ස් මයින්ඩ් එක. ඔබ කඩනවා මං හදනවා. වලක් කරන්නේ අපි. අපි අරින්නේ ගේම පාවා දෙන්නේ. අන්තිමට තේරෙන පටන් ගන්නවා ඒ අපිට ඇති වෙන විශ්වාසය කියනවා ඉමුනිටි කියලා. ඒකට කියන අපි දැරීමේ ශක්තිය කියලා. ඒ දැරීමේ ශක්තිය විතරයි අපට ඕන. අද නිර්මාණේ වැඩක් නැහැ. ගිය තැන මොන ආමුද්‍රව්‍ය හැමුණත් අපි දන්නවා නිර්මාණයක් කරන්න. ආන්නේ විදිහට යන්න පටන් ගත්තාම වෙනවා බුදුහාමුදුර හැමතැනම ඉන්නවා. අපි මේ නිට්ටිය කරගන්න හැදුවොත් ඵලයේ හෝ හේතු එහෙනම් කෑවා. හේතු වෙනස් වෙනවා ඵල වෙනස් වෙනවා. හැබැයි උඹට අනි අසීමිත නිර්මාණශීලීත්වයක් තියෙන එක තමයි මනුස්සකම කියන්නේ. ඒ නිර්මාණශීලීත්වය ඒ ඥාන පිරිමකමක් පේනවා කියලා හිතනවා. මොනවද මේ ගෑනුන්ගේ අයිතිවාසිකම් පිරිමින්ගේ අයිතිවාසිකම් කියලා පෙළපාලියක්. කුණු හරප වැඩනේ. manussකම ඉල්ලන්නකෝ. manussකම ඉල්ලන්නේ ඒක දීලා තියෙන දේනේ අය මොන මගුලට ඒ කරන්න කරන්නේ අපිට කණ්ඩ දෙනවා නම් අපිට බොණ්ඩ දෙනවා නම් අපිට ඉන්න දෙනවා නම් තව මොනකෙන් gediයට තවත් රණ්ඩු කරන්නේ කියලා ලංකාවේ තීන්දුවක් තියෙනවා. අහලා නැද? හොන්දට බීලා ඇටකේ වඳුරක් අස්සේ ඉඳලා එළියට එන ගමන් ලෝකා කියනවා අපිට කණ්ඩ දෙනවා නම් අපිට බොණ්ඩ දෙනවා නම් අපිට අපිට ඉන්න දෙනවා අපිට බොණ්ඩ දෙනවා නම් තව මොනකෙන් gediyeටද තවත් රණ්ඩු කරන්නේ මොන අයිතිවාසිකම්ද මේකනේ අපේ අයිතිවාසිකම් ඕන කෙනෙකුට කඩන්න කියන්නේ අපිට ඕන නම් ඕන වෙලාවක ඕලාරි කත්තපත් ලාභේ ගන්න පුළුවන් භාවනාවේ ප්‍රතිපදාව හරිනා කෙලෙස් අඩු වෙනකොට මනෝමය කායට යන්න පුළුවන් තවත් ඒකෙත් බය නැතුව ගිය සංඥාමය කායටත් යන්න පුළුවන් මේක බුදුහාමර එන්නත් ඉස්සෙල්ලා දැකපු එකක්. මිනිස්සු අද ඉඳපු එකක්. අපි මේ බෞද්ධ මහා ලෝකෙට නටන්න පටන් ගත්තාට. එතන ගියාට පස්සේ තමයි බුදුරජාණන්සේ කියන්නේ මනෝමය බව, මනෝපුබ්බංගම බව, මනෝසෙට් බව ඇප්ලයි කරන්න පුළුවන් ඉන්නේ මනෝමය කය ආපු දවසේ විතරයි. මේ ඕලාරික කයට ඒක ඇප්ලයි කරන්න බෑ. මනෝමය කයට බෑ. සංඥාමය කයට විතර ඇප්ලයි කරන්න. එතෙන්දි තමයි බුදුරජාණන් කියන්නේ ගිහි ගිය අතරපන්. අරණිගත වයන් කියලා ලියලා තිනවා ආනන්ද සප්පාය සූත්‍රය. එතෙන්ට යනකම්ම ගෙදර ඉඳලා වැඩේ කරගෙන යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මොකද කියන්නේ? මමන සංඥාව මේකයි කියන්නේ මොකක්ද? ඉතින් අය යන්න නැතුව ඉතින් මේ කරගෙන වැඩේ කරගෙන යන්කෝ එතකොට ඔක හම්බෙයි මේ හම්බෙන්න තියෙන එක පෙන්වන්නේ කොහොමද? අනිත් එක ස්වාමීන් වහන්සේ දැන් එතකොට අර සිතුවිලි ඒත් එහෙම සිතුවිලි එනවනේ. දැන් හැබැයි මෙහෙම ඉඳගෙන ඉන්නකොට මට දැන් සිතුවිලි දැනෙන්නේ ඒක හරි ඒක එහෙම ලොකු දෙයක් වගේ පේන්නේ නැහැ පොඩි දෙයක් වගේ කියන්නේ මගේ ඇතුළේ තියෙන පොඩි දෙයක් වගේ මට ඒක දැනෙන්නේ. හැබැයි එහෙම එනකොට අර දැනෙන පොඩි සිතුවිල්ල ඒක සිතුවිල්ල විතරයි වගේ. ඒ කියන්නේ හිතවිල්ලක මුලැමැදාක බලන්න පුළුවන් තරමට යනවා හිතේ. දැන් මෙතන එනකොට හිතවිලි යන්නේ chain thoughts and train thoughts වගේ. එකට පස්සේ ගැට ගහගෙන යන්නේ ලොකු අන්තර්ගතයක. අතින් පේන්න පටන් ගන්නවා ඒවා එක එක compartments විදියට. ඒවට කියනවා inner thoughts කියලා. ඊට පස්සේ කියනවා ඒවට කියනවා පොතක් ලියලා තිනවා thought without a thinker කියලා. හරිම ලස්සනයි ඒ පොත මාක් එප්ස්ටයින්ගේ අපිට එන හිතවල 99%ක්ම අයිතිකාරයක් නැහැ. හැබැයි මෝඩයා ඒ ඔක්කොටම තැවෙනවා. භාවනා කරපෙන්න දන්න මේ හිතට නිකන් ඉන්න බෑ මොහොත තියෙනකොට රැලි නැතු මොහොත ඉන්න වෙදී රැලි නගන ඉතින් අපි රැලි වලට අත්කතන දෙන්න හදන මේ හිතවිලි සියල්ලම එන්නේ කරවන්නෙක් නැතුව thought without a thinker. උනාට පස්සේ මම කියාගන්න එක තමයි ප්‍රත්‍යඥයක තියෙන අමනකාව. මේ අනුන්ගේ දරුවන්ගේ උපැන්න තාතික වලට අස්සම් කරනවා තාත්තගේ කොටුවේ. ඉංග්‍රීසි තමයි දන්නේ තාත්තා කවුද කියලා. ඔළුව ඔල්ලනවා නිකන් තේරුණා වගේ. <laughs> ඒක හතර හිතාවලින් එකක්. දරුවා නලවනවල ඉස්සර විලේ තියාගෙන අනේ මගේ රත්තරම් පුතේ කියලා ගෑණි කුසියේ ඉඳගෙන ලිපට දර දාන ගමන් hina වෙනවලු. <laughs> අනේ මෙයා කදන්නවන ะ. මුල දන්නේ පොත් කියවල නෑ. හතර hinaවලින් එකක්. ඕක තමයි මේ වොරි කරනවා කියලා එකක් තියෙන ලෝකේ. වොරි කරන්නේ අනුන්ගේ දරුවන්ට. අපිට අදාළ නැති අපිට දිගිනුත් නැති හරයිමුත් නැති හිතේ වර්ගයක් එනවා. අපි මේවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියනවා වෙනුවට ඇයි මේ හිතවිල්ල මට ආවේ? ඇයි මේකට පස්සේ මේක ආවේ? මේක කවුරු ගෙන දීප එකක්ද කියලා බුදුන්වත් හිතන්නේ නැති පැත්තකට ගිහිල්ලා උදේ ඉඳලා හැන්ද වෙනකම් පැනඩෝල් ගගහා පෙනඩීන් ගගහා මේ කොරණ සෙල්ලම දිහා බලනකොට මුන්ට බූවැලිගෙක් ගහනවා. මොන කරන්නේ තීගොල්ලගේ මන අපේ. තීගොල්ල හරි ආසයිනේ මේ ඕලා හරි ගත්ත පැටලාබේ ඉඳගෙන ඔක්කොම හදාගෙන වවාගෙන දේශපාලනය කරගෙන කන්න. උන්වහන්සේ කවදාකවත් දොස් කියන්නේ. හැබැයි කියන ඔබට ඕනේ නම් මාමට අතරමඟදී පෙන්වන්න රූපී අත්පැටලාබේ ඕලාහරෙන් අත්පැටලාබේ ඉඳද්දී ඔය රූපී නැත්තම් ඒකට කියන්නේ මනෝමය අත්පැටලාවයකට යන ඕන දාට මට තේරුම් ගන්න පුළුවන් මේ කරන විහිළුව මොකද්ද කියලා. පුට ඕන ඊට පස්සේ සංඥාමය අත්පැටලාවකට යනවා. ඒකෝට තවත් මේ දෙකම විහිළුවක් වෙනවා. ඕලාහරි ගත්ත ප්‍රතිලාභේ සහ මනෝමය අත්ත ප්‍රතිලාභේ විහිළුවක් වෙන එකට ඇතුළට ඇතුළට යන්න ඕනේ. ඒ කියන්නේ ධනදාවහන්සේ වන්දනා කරන්න කියලා බඳින්නේ පිටම කරඬුවටනේ. ඒක ඇතුලේ තියෙන කරඬුව බැලුවොත් ඊට වැඩි අපිට සද්දාව උපදිනවනේ. ඊට තියෙන කරඬුවත් අරින්න. අරින්න දෙන්නේ නැහැ. කරඬුව හතම ඇරියට පස්සේ තමයි ධනදාවහන්සේ වැඩි ඉන්නවයි කියලා කියන්නේ. ඉතින් අපි මේ පිට කරඬුවට වැඳලා නෙන්නේ. පොවිලකට ගියාම අපේ දේවාලයට ගියාම හත් වෙනි තීරයට වැඳලා ඉන්නේ අපි. ඊගාව තිරේ හරියාම ඒ රුපියල් 5000ක්වත් දෙන්න ඕන දෙවෙනි තිරේ හරියට. තුන්වෙනි තිරේ හරියට ඊට වැඩි දෙන්න ඕන. ඉතින් අපේ අපිටත් තියෙනවා ඔය ඇම්බැක්කේ දේවාලේ අපේ પરම්පරාවට තියෙන. අපිත් කපුව. ඉතින් අපි ලෝකපජ් ලෝකපජ් කියන කෙනා උන්ටට බොනවා. ආහාරක් බාන. ඉතින් පුංචි බන්න කියලා මැෂින තමයි කයි වලේ කපුවා. කඩාගෙන ගියලු තිර හතම ඇතුළටම. උළුයි අත ගහගත්තු කපුව පුංචි බණ්ඩි මො මොකද්ද මේ කරොත් මගුල මමවත් ඔකට. මොකුත් නෑ බං ඇතුලේ තියෙන මලකට කාත්තේ මේ දිරච්චි යකඩ කෑලි ටිකක් විතර හම්බුවත් ගිහිල්ලා නැද්ද කියලාලු. යකෝ යන්න එපා මේ කාටවත් යන්න දෙන්නේ නැහැ කිව්වලු. ගිහිල්ලා බලන්න මොකුත් නැහැ ඇතුලේ. මේ ඕලාරික අත්පටලාවට මෙච්චර රණ්ඩු කරනවා. ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරාට ওই මනෝමය අත්පටලාවට ගියාම කිසිම කෙනෙක් නැහැ. ඒක වොක්කෝර එකක්. ඒ සංඥාමය අත්පටලාවට ගියාම වෙනවා මේ මිනිස්සු මේ කුණුහරපයකට මේ අසුචි වගේකට රණ්ඩු කරනවා. අච්චර ලස්සන පිවිතුරු දවතියෙදී. බුදුහාමුදුරුවෝ මෙච්චර අතවනද්දී නමුත් එතන ෆයිට් එකක් නැහැ. එතන කිසිම ගැටුමක් නැහැ. ඒක නිතරම ජයත් තියෙන. ඉතින් මේක යන්න පුළුවන් එකම සතා මනුස්සය විතරයි. කිසිම කෙනෙකුට ඒත් මනුස්සෝ කී ලක්ෂයක්. ඕක නොදක මනුස්සත්වයේ කියන ඉඳලා මැරලා යනවාද කියලා බලන්න. හැබැයි තුන්වෙනි එක කියනවා සංඥාමේ අත්පටලාභයත් නෙවෙයි නිවන කියන්නේ. යන්නේ ඉස්සලා මේ ජීවිතේ දිහා විවිධ පැතිකඩ වලින් පෙන්වනවා. ආසියන්තරාඥ කියලා පෙන්වනවා. අජටවකාශය අහන එකට කැඳලා පෙන්නනවා. මේ ලෝකේ කියලා අපි මේ ඉඩම් ගදම් බෙදාන ගියාම අජටවකාශය බලනකොට ලෝකෙ මෙච්චර දෙයි ගෙඩියක් වගේ පේනකොට ඕකේ ඉඩම් ලෑන්ඩ් යූස් ලෑන්ඩ් කේස් එකක් දාගෙන උසාවියට යන්න පුළුවන්. ඉඩම් උසාවියකට යන්න. ආහනි වගේ මේක පැත්තකින් බලන එක හරි අමුතුම විපස්සනා. ඒ කියන්නේ විෂම දර්ශනයක්. ඒක දකිනකොට අපි වෙන ලෝකයකට යනවා. එනේ පොඩි ඇඩ්වෙන්චරස් වැඩක්. හැබැයි ඔක තව වශී කරන්න ඕන. තව දිගට දිගට කරන්න. ඒ සඳහා කරන්න තියෙන මේක බය නැතු යන එක. අන්තිමට ප්‍රතිපදාවේදී වුණා කෙලෙස් අඩු බවක්. අන්තික ඉතින් ගියාට පස්සේ ඥාන පිළිමි අනම්මන ඔය පංගු peeru මූල ධර්මවාද මොන විකාරයක්ද කියලා පේනවනේ. හැබැයි මෙහිවට පස්සේ දැක්කට මොදක් ඕක දැක්කට මොකද නොදැක්ක කෙනෙක් වගේ මෙහෙ ඉන්නකොට ජීවත් වෙන්න ඕනේ මේගොල්ලොත් එක රණ්ඩු කරගෙන ගහගෙන බැනගෙන නිකන් ෂේප් එකේ ඉන ෂේප් එකේ නෙමෙයි වලියෙම ඉන්න ඕනේ. රණ්ඩු වෙවි, දබර වෙවි ඔය ඉන්නවා දැක්කේ නෑ වගේ. අර හෙට ගියාට පස්සේ ඒ මොනක්වත් ඕනේ කරන්නේ නෑ. ස්වාමිනාස දැන් ඒ අකුසල් සිතුවිලි ආවත් එතන මම නන්නේ ප්‍රශ්නේ තියෙන්නේ මේ දරුවා මගේ නන්නේ ප්‍රශ්න තියෙන්නේ මේ ගෑණිය කොහේ ගිහිල්ලා ගත්ත දරුවෙන්ද කියලා දන්නේ නැතුව මේ උපැන්න සාතික ලියන්න හදනවා උපේ මේ කුඩරට ක්‍රමයේද ලියන්නද වල්ලිහාර ක්‍රමයේද මුස්ලිම් ක්‍රමයට රෙජිස්ටර් කරනද උඹේ දරුවෙන් නෙවෙයි උඹ මොකද නටන්නේ බුදුහාම කියනවා විවේක නිසිතම් විරාග නිසිතම් නිරෝධ නිසිතම් පටිසගාම විවේකයෙන් බලපා. මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා. ඒ ඩිස්සෝ ඩිස්ක්ලේම්. ඒක නෙමෙයි අපි අයිතිවාසිකම් කරන්න හදන්නේ. මේ දුක දාගන්න හදන දෙඟලිල්ල. අහ කියන්නේ නයි ඔඩොක්කේ දාගෙන ඉති කනවා කනවා කනවා කනවා කියලා කියනවා. දෙක සමනාස එතකොට දැන් අර සාමාන්‍යයෙන් ඇහෙන් ඇහෙද්දී තිබ්බේවට වැඩිය දැන් ඒක හොඳට මෙහෙන්නේ. කියන්නේ දැන් ලාවට හේ තිබ්බ කුරුල්ලන්ගේ සද්දේ හරි නිකන් හොඳට ඇම්ප්ලිෆයි වෙනවා. ඒවට කියන්නේ ඉන්ද්‍රයන් ප්‍රණීත වෙනවා. තබ්බංග පච්චංග සමන්නාගිය සමන්නාගතෝ කියලා බුදුරජාණන් හිතේ කරලා පින්නවා. තියලුම් අංගපතංග තියෙනවා. ඒව දිබ්බ සෝතේට කිට්ටුයි. දිබ්බ චක්කුවට කිට්ටුයි. ඈත තියෙන දේවල් පේන්නේ මේ ගොරෝසු දේවල් නෙවෙයි. ફોකසින් පවර් එකක් එනවා පහ වෙනකොට. ඒ අහන දේවල් එකකට ෆිල්ටර් කරලා අහන්න පුළුවන් ගතිය. ඒ කියන්නේ වරණාව ශෝෂණය කියලා එකක් තියෙනවා. අපිට ඕන දෙයට හිස දැම්මොත් අනිත් වයින් කළා ඒක අහන්න පුළුවන්. අපි දන්නවා ඒකත් විහිළුව. හැබැයි තෝරන්න පුළුවන් මේකේ වගේ ප්‍රෙෂර් එක නැහැ. නිකන් විවේක ගතියක් තියෙන්නේ. එතකොට එයාට කිට්ටුයි ඔය කියන මේ අපි කියනවා මේ ඉඳුරම් පහේ ඉන්නකම් කවදාකවත් අපිට 이르දි ප්‍රත්‍යහරි පාන්න බෑ. සික් සෙන්සර් එක ගන්න බෑ. මේකෙන් කොහොම හරි අයින් වුණාට පස්සේ සික් සෙන්සර් එකට දොර හැරෙනවා. ඒක නිසා කොයි වෙලාවක අපි හීනකට අවදි වෙන්න පුළුවන් නම් අපිට ඔබ ඔක්කොම තියෙනවා. අහසෙන් යන්න පුළුවන්, පේන ඔක්කොම තියෙනවා. හීනෙට අවදි වෙන්න බෑනේ. හීනෙන්නකොට මේ හීන කියලා දන්නේ නෑනේ. දැන් මෙතන තියෙන ගැත්තේ මේ අඩ හීනයක් හැබැයි දන්නවා. හැබැයි පේනවා මේ ලෝකේ තියෙන හොල්මන් තිබුණාට මම සෑහෙන කොටසකින් අයින් වෙලා තියෙනවා. මට තියෙන එකෙන් ඕන දෙයට ඒම් කරන්න පුළුවන්. නැත්තම් ફોકસ කරන්න පුළුවන්. ඒ වගේම මේ ඒ තියෙන දේවල් ඉතා ප්‍රණීතව වෙන ඇස් දෙක කණ්ණාඩි දෙක පිහලා බැලුවා වගේ. හොඳට කණ්ණාඩිය පිරිසුදු කරලා ඉමේජ් එක බැලුවා වගේ. ඒ වගේ පිරිසුදුකමක් එන්න පටන් ගන්න. ඒක තමයි බුදුන් කියන්නේ එව්වත් නැති වෙලාට කියනවා අන්ධ කරනෝ අචක්කු කරනෝ පඤ්ඤා දුබ්බලිය කරනෝ අනිබ්බාන සංවත්තනික. මේ මිනිස්සුන්ට පේන දේ අන්ධයක් පේන්නේ නේ. ඇස් නැහැ. පිරිසුදුකමක් නැහැ. පේන්නේ ඊටාම පටු ටිකයි මේ මගේ ටික විතරයි. අනිතව බලන්න. අතින් ගියාට පස්සේ නෑ ෆුල් රේන්ජ් එක ෆුල්ම නෑ. අට වැඩිය ස්කෝප් එක වැඩි. එතකොට පේනවා අනේ අපි එදිනදා මේ හඬු කරන දේවල් මේ මගේ එකමට අපේ එකමට මේ අකල් බෙදන්නේ නෑ. ඒකට හුරු කරපට පස්සේ තේිනවා අපි මේ ආයාසයෙන් ඇහක් කනක් එක්ක සම්බන්ධ වෙලා ගත කරන ජීවිතේ කැඹිරිල්ලක්. අපායට ගිහිල්ලා වද දෙනවා වගේ. බුදුන්ස කියනවා උදේට කසපාර 30යි, දවල්ට කසපාර 30යි, රාත්‍රීට කසපාර 30යි. ඔතෙන් ගියාට පස්සේ පේනවා නෑ මේක හිරේ නිදහස් වුණා වගේ ලෙඩක් සනීප කරගත්තා වගේ විපාතයක් සංසිඳනවා වගේ කාන්තාරකින් ගොඩාව වගේ තේරෙනවා. ඔය නීවරණ පහගෙන කතා කරනකොට වෙනම උපමා ටිකක් දෙනවා බුදුහාමුදුරෝ අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. මොකද ඒක අපිට නూరు දෙයක් මේක හුරුවක් කරගෙන දැන් ජීවත් වෙන්නේ. කවදා හරි හිතන්න ඒක හැබැයි හැබැයි හැබැයි වහන මේක හිරදඬුවමක් කියලා. ඔළුව ඔල්ලනවා නිකන්. ස්වාමීන් වහන්සේ හැමතිස්සෙම මේකට බය වෙන්න එපා එහෙම කියලා කියන නිසා ඒකම තමයි අර හිතේ තිබ්බ නිසා තමයි ඒක අර එහෙම හරි ඉච්චර හරි එහෙම අනිත් එක දැන් මට හිතුණා දැන් අත් දෙකේම මට තියන් ඉන්න තේරෙන්නේ නැහැ හැබැයි මේක තියනවාද කියලා බලන්නත් ඕනේ කියලා ඊට පස්සේ සමිනස කරන්නේ කොනහල බලන්න යන්න එපා කියලා කොනහල බැලුවට කමක් නැහැ හැබැයි ඒක කෙනෙහිල්ලක් නෙමෙයි වෙරිෆිකේෂන් එකක් අර ඉස්සෙල්ලා කෙනෙක් කිව්වේ ඇද්ද ගරුණයි කියලා ඇද්ද ගැන නිසා හුත් බ්‍රයිට් ආලෝකයක්. ඇද්ද ගැල්ල වැහුවට පස්සේ ආයේ නිල් ආලෝකෙද මොකුත් වෙන්නේ නැහැ. ඒ වෙලාවේදී අපි හිතුවට මේ පොඩි දෙයක් හෙල්ලුණාට වෙන්නේ නැහැ. ඒක මේ මඩ මඩ තියෙන වතුර වීදුරුවක් තැම්පත් කරලා තිබ්බට පස්සේ මඩ ඔක්කොම බහිනවනේ. උඩ පිරිසිදුනේ. ඕනනම් කලවම් කරලා බලන්න. කලවම් කරලා ආයෙත් එක නැතර වෙන්න පටන් ගන්නවා. හැබැයි පිරිසිදුවට කැමැති එක්කන කලවම් කරනවා කියන්නේ ඒක තිබුණු පෑදිතියට බොරදියක් කිරීමක් නේ. ඒක කරන්නේ පරිේශන තෘෂ්ණාවෙන් එතනයි. ආර්ය පරිශ්‍රණය කියලා එකක් තියෙන්නේ. නරක වැඩක් කරන්න එතන. අපි ආපස්සට ගිහලා පොඩ්ඩක් කලවම් කරලා බලන්න. කලවම් කරත් මේ වතුර ආයෙ වෙන්නේ තැම්පත් වෙන එක තමයි. ඒ වගේ තියෙන ප්‍රകൃතිය කඩන්න අපි දවස් 30 කොච්චර රූප පෙන්වනවද කියලා. අපි කොච්චර ශබ්ද අස්සනවද කියලා. කොච්චර ගන්ධ රස පහස දීලා මේ හිතට ඉන්න දෙන්නේ නැතුව. ඒකල කියනවා බලන්නකෝ හරි අසහනයක් දැනෙනවා. හරීම පීඩාකාරී තත්ත්වයක් දැනනවා කියලා දැනෙන්නේ නැතයි. මෙහෙම මෙහෙම නටවන්න ගියාම. අර වගේ විකල්පයක් තියෙද්දි. ඒ නිසා පුළුවන් තරම් ඒක අපිට කරන අනුකම්පාවක් අපි කියන එක අර්ථ සිද්ධිය කියලා අර්ථ කුසල කියන යන්තම් සම්තම් පදං කරණීය මත්ත කුසලේන කියලා කියන්නේ අර්ථ කුසලේ කරන්නා වූ විසින් කරණියන් අර්ථ කුසලේන. ඕක තමයි අර්ථ කුසලේ. යන්තම් සම්තම් පදං අපි සමෙච්ච යම් වූ සාන්ත පදයක් ලබා ගැනීම සඳහා සක්කෝ හැකි සංඥාව තියාගන්න කියලා. හරි දැන් මයික් එක දීලා දාමු. මේ බදාගෙන ඉන්නවා. ඒ ඉතින් කොයි කොයි කෙනත් පිස්සු තමයි. කමන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ. නිර්වාණ සරණයි ස්වාමීන් වහන්සේ සෝතාපන්න වීමේදී කෙනෙකු නීවර නීවරණ ක්ෂණයකින් දැකීමක් සිදුවේද නැතහොත් සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසයන් තමා තුල නැති බව නුවණින් විමසා බැලිය යුතුයද එරුවන් සර්ණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කුචි අතර මේකේ විස්තරේ පෙන්නේ උතන තමයි අපේ ගමනාන්තය ගමනේ ගිය පැටියෙන් තමයි ගමනාන්තය විස්තර කරන්න පුළුවන් වෙන්නේ නිසා ගමනාන්තයේ විස්තර කරලා ගමනාන්තය ගැන ඕකත් කියන්න පුළුවන්. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැහැ. එහෙම නැත්නම් කියන්න පුළුවන් බුදුරජාණන්සේ කෙරේ ධර්ම කෙරේ සංඝයා කෙරේ තමන්ගේ සීලය කෙරේ නොසැලෙන සද්ධාාවක් එනවායි කියන. ඒක ටික ටික වැඩේ. මේ තියෙන එක වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලා නොසැලෙන බවට යනවා ඉතින්. ඉතින් වැඩෙන ක්‍රමයේ ලක්ෂ වාරයක් කිරීමෙන් තමයි දැනගන්නේ එන්නේ එන්නේ මේක මේ කලයකට වතුර බින්දුව බින්දුව පිරලා පිරලා පිරලා පිරලා මේ කලේ පිරෙන්නේ ඉතින් කලේ පිරිච්ච හැටි නෙමෙයි වැදගත් වෙන්නේ අර බින්දුව බින්දුව පෙරෙන හැටි. ඒක කියනවා මේ ඔට්ටු වගේ කොන්ද බින්දින අවසාන පිටුරු ගහ කියන කතාව අහලා තියෙනවා. ඔට්ටුවකට පිටුරු පටවනවා. පටවන පටවන ගියාම එක පිටුරු ගහක් දාපු ගමන් කොන්ද කැඩෙනවා. එතකම පුරුලාරු අමාරුවෙන් ඉනවල තව තව එකක් දාපු ගමන් කැඩෙනවා. ඉතින් අපිට කියන්නේ කොන්ද කැඩිච්ච පිටුරු ගහ කියලානේ අන්තිමට කියන්නේ. නමුත් එතෙන් එනකම් පිටුරු කොච්චර කොට ගහන්න ඕනේද? අර ගහෙන් කැඩෙයි. ඉතින් ඔය සෝතාපට්ටි මාර්ගය වහන්න හදන්නේ අන්ත කොන්ද කන්න පිටුරු ගහල්ලන්නයි ඔය නටන්න හදන්නේ. ඉතින් බලන්න ඒ යන පියවරෙන් තමයි අපිට කියන්න පුළුවන්නේ කොනා කෙහෙල් ගහ ගන්න ගියාද පොල් ගහ ගන්න ගියාද. ඒ විස්තර කරන්න තු මෙතෙන්ට යනවායි කියලා කියන්නේ ප්‍රතිඵල බලාපොරොත්තු සැර වැඩි ගමනේ වෙන තැකීමක් නැහැ. කමඨා සුද්ධ කරන අපි කියන්නේ ඒකට ඉස්සෙල්ලා මොකද්ද තමයි මූල කර්මස්ථාන. මූල කර්මස්ථානට සාපේක්ෂව තමන්ගේ තිබුණ සක්කාය දිට්ඨිය අල්ලගන්න මූල කර්මස්ථානේ පෙන් හැටි කියන්න එපා ඒක. සාමාන්‍ය ක්‍රමයට. එතකොට නම් කීදාකි ඉහළට ගියහම කොහොමද ඒක පේන්නේ කියලා. ඉහළට ගියක පෙන්වන්න බෑ මේ හැදෙන හැටි කියන්න. ඒ නිසා තමන් කරන භාවනාව මොකද්ද? ඒ භාවනාවේ අරමුණ ඔය කියවනේ අපි දෙතුන් දෙනෙක් අරමුණ විපරිණාම වෙන හැටි. ආන්න ඒක දිගේ යනකොට නම් හිතා ගන්න පුළුවන් මේක හිතලුවක්ද? නැත්නම් ප්‍රත්‍යක්ෂයක්ද කියලා. අර කරගෙන නම් කියවන්න තියෙන්නේ බුදුදහමසේ ඔය සූත්‍ර දෙක තුනක් තියෙනවා. ධම්මා දාස සූත්‍රයයි. මෙන්න මේ ටිකයි කියන්න තියෙන මූල ධර්මානුකූලව. නමුත් ප්‍රත්‍යක්ෂණේ කළාද නැද්ද කියලා දැනගන්න ගියේ පාරෙන් තමයි අල්ලන්න පුළුවන්. ඒ නිසා මගතොර විස්තර දෙනවා නම් අපිට සාකච්ඡාවට ගන්න පුළුවන්. නැත්නම් මේකෙන් විතරක් ඉවර කරන්න ඔය දීප උත්තර මේ මූල ධර්ම උත්තර දෙක තමයි දෙන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ වාසික යෝගාවචර පිරිසක් ලෙස මෙම වැඩසටහනට සම්බන්ධ වී සිටින අපට රාත්‍රියේ තම ස්ථානවලට ගිය පසු ධර්ම තර්ක විතර්ක නොකර සිටීමේ වැදගත්කම කරුණාවෙන් පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි. වහන්සේට තෙරුවන් සරණයි. සතන් අවබෝධයකින් උතුම් නිර්වාණ ධාතුව අවබෝධ වේවා. කියන්නේ කතාව. ඒ කියන්නේ මම මෙච්චර වෙලා ගන්න ඕන කියන ප්‍රශ්න උත්තර දෙන්න මම සරුවඥ නිසා නෙවෙයි ඒ කරන්නේ. ඒ තීදි තව කවුරු හරි අයිය වෙන්න හදනවා නම් අක්කා වෙන්න හදනවා නම් තව කෙනෙක්ගේ තව කෙනෙක් අහනවා නම් ඒ අපි ගත්ත කිවිසුමට කරන නිග්‍රහයක්. පිටරේ මම පටන් ගන්නකොට කියන්නේ ධම්මජීව හඳුරු ගෙඩිය පිටින් ඉන්න වෙලාව. අහන්න තියෙන දෙයක් අහන්න ඒ වෙලාවේ. මම මේ හරුවච්ච නිසා නෙවෙයි කියන්නේ. අපි ගත්ත යම් කිසි නිසද්දතාවය පිළිබඳ කිවිසුමක්. ඒක දැන් බොහොම දුර්වලයි. හැම තැනම දෙන්න දෙන්න එකතු වෙලා දෙමලිච්චෝල්. කච කච කච කච කච කච කච කරන දෙන්නෙක් දැකවගා. ඉතින් ඒක අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්න වැඩි හිටියන්ගේ. වැඩි හිටන කිව්වට පස්සේ දැනගන්න eBay මේක මේ. අපිට අමාරුවෙන් හම්බෙන අවස්ථාවක්. ඒ තියෙද්දි මේ මේ සාකච්ඡාවේ මේ ප්‍රධාන රාජකාරී වශයෙන් කරන සාකච්ඡාවදී දෙක එකන සාකච්ඡා කරනවා කියපුවාම එතකොට තමා විහිම තමන්ගේ රිට්‍රීට් එකට අවසක් තීරු කරා වෙනවා. අපි බොහොම සන්තෝෂයෙන් කතා කරනවා නිස්සනවල දැන් 100 90 90 පැන්නා. 100ට කිට්ටුයි. පුදුම නිස්සද්දතාවය රැකෙනවා. මේ ළඟදී ඩිලායවල තිබුණා නිස්සද්දතාවය රැකීම විතරක්ම නෙවෙයි රිට්‍රීට් කියන්නේ ඒක හොඳයි. ඉතුරු ටිකක් යන්න ඕන කියලා. නමුත් ඒත් ලංකාවේ 90 පැනලා කිසි කතාවක් මොකුත් නැහැ රිට්‍රීට් ඕගනයිසර්පත් කරනවා ගෲප් ලීඩර්ස්ලා. ඒගොල්ලන් අවශ්‍ය දේ සපයලා දෙනවා. අපි ඔෆිස් එක වැඩ කරනවා. අපි ඉන්නවා. පුදුම ලස්සනට වැඩ යනවා. ඒ නිසා ඒක අපි සාමාන්‍යයෙන් වගේ දණ්ඩින්නොලත් ඔය කතාව හුඟා කතා කරාමුලා මම කිව්වා තුන්වෙනි දවසේ ආයෙත් මූලික උපදේශ ටිකම දක්කලා දෙන්නේ කියලා. තුන්වෙනි දවසේ වෙනකොට උඟ දෙනකොට ඔක මතක නැති වෙනවා අර දෙවේලේ දකින්න කුකුලායේ කර්මලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා වගේ. ඒක ඒ නිසා කවුරු හරි මේ ලියපු එක හොඳයි. මොකද මේකේ මේ මනුස්ස දුර්ලභම විශේෂම ලංකිකයේ දින එක. ලාංකිකය විතරමයි ඔය අනික ඕනම જાතිකට කිව්වොත් මේක පයි කියලා ඒගොල්ලෝ ගිවිස ගත්තනම් කරන්නේ ලාංකිකයගේ නෑ බුලත් tira කෑව කවදාවත් උහුණු කොච්චරද ගන්න කියලා ගන්නේ පුටු යන්දේ ගන්නවා ඊතුරු හුණු ටික. ලයිට් කනුවේ ගාලා යනවා. හැම තැනම හුණු ටික ගන්න දන්නේ නැහැ. වෙලාවට වැඩක් කරන්න දන්නේ නැහැ. එහෙම නැත්නම් නොකානොබේ ඉන්න පුළුවන් කයි වාරුණ තුරන් බෑ. කච කචේ තියෙනවා. ඒක නිකන් මොකද්ද මන් දන්නේ නැහැ. ඒ අර ඒක ඒක දෙමලිච්චන්ගේ හැටිනේ. මන්දි අංජු ඉන්නත් ඕනේ. කච කච කච කච ගන්නත් ඕනේ. දෙමළුන්ට බැන්නට මොකද? අපිත් මේ දෙමළුන්ගේ જાතියේ ඥානයක් ඇවිල්ලා තියෙනවා වගේ කියලා මට හිතෙයි. ඒ නිසා කරුණා කළා පරිතත කරගන්න. ස්වාමීන් වහන්සේ ඊළඟට අන්තිම ප්‍රශ්නය ධම්ම ටෝක් එක ගැන. පූජනීය ධම්මජීව ස්වාමින් වහන්සේ මේ සතියේ බණවල බණ වාරවලදී විස්තර කළ මෛත්‍රී කරුණා මුදිතා භාවනා ගැන යෝගියා සැලකිලිමත් විය යුත්තේ ආනාපාන සංඥාව සතිය තුලින් නැති වී ගිය විටද හෝ ඊට පෙරද ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් දිගාසිරි වේවා. ඒක ඇත්තටම හොඳ සැහෙන දුර උත්තරයක් හම්බෙනවා ආනාපාන සති සූත්‍රය කියලා එකක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒකේ මේ වස් කාලේ හැමාරේ හොඳට හොඳ පායලා තියෙන ළඟ සරුවචනංශي තමන්ගේ ගෝල පිරිස දිහා බලනකොට හැම කෙනාම භාවනාවේ මේ අල්ලගෙන යන වෙලාවක්. මේ ਸਰවඥාන්සේ හෙට වස්පවාරණය කරන ඊට පස්සේ චාරිකාව යනවා. ඒතකොට ਸਰවඥාන්සේ තේනවා මේකෝල දැන් වස්පවාරණය කළා චාරිකාවේ ගියොත් මේ භාවනා ගැම්ම කැඩෙනවා. ඒක නිසා සංඝයා දිහා බලනකොට සාරිපුත්තු සංසේක 10 දෙනෙක් භාවනා කරනවා. මොග්ගල්ලාන සංසේක 10 දෙනෙක් භාවනා කරනවා. මහාකච්චේ මාරතනසේක 15 දෙනෙක් 15 10 20 30 විදාගෙන ඒ ඇත්ත වැඩ කරගෙන යනවා. එතකොට සරුවචාන් සිතනවා එහෙනම් වස්පවන්නේ කරන්නේ තම මාතකින් දික් කරනවා කිය. කිව්වට පස්සේ දැනගන්නවා මේ භාවනා වැඩේ යන නිසා මේ දික් කරන්න කියලා ඔක්කොම වහල පහලින්න සංගයත් ඇවිල්ලා මේ ලොකු ගැම්මකට එනවා. අන්නේ වෙලාවේ සරුවචනාංශේ ආනපාන සති සූත්‍රය සඳහන් කරනවා. ඒකේ මේ නිදානේ තියෙනවා. ඒ වෙලාවේ එතන හිටපු සමහරක් මෛත්‍රී කරන අය. සමහරක් කරුණා භාවනා. සමහරක් මෙත්තා, සමහරක් මුදිතා, සමහරක් බුද්ධානුද, සමහරක් අසුබ, සමහරක් මන ඔක්කොටම ගැළපෙන තමයි දෙන්නේ ආනපාන. ඒ ඔක්කොටම වඩා හොඳ කිසිම දවසක මොනම දෙයකටවත් බාධා නොකරන ධර්මය තමයි ආනාපාන ධර්මය. ඒ නිසා ආනාපානය කරගෙන යනකොට මෛත්‍රී අඩුපාඩුකම් තියෙනවනම් තමයි තේරෙනවා. මේ ව්‍යාපාද නිතර තරහ එන්න පටන් ගන්නවා. ඉඳගෙන ඉන්න ඉරියව්වට තරහයි අරමුණට තරහයි මුදිත කරුණාව නැත්තම් ඒ කිනාට මේ වෙහෙසෙන්න පටන් ගන්නවා. අර දුක්ඛ සත්‍ය වැටහෙනකොට දමල ගහලා යන්න හිතෙනවා. වැටෙන්නේ වටහා ගන්න ඕන දේ තමයි. වැටෙන්නේ වෙහෙස කරගතිය. එයාට හිතෙන්නේ නෑ නෑ භාවනා කරන මේක ඉන්න හොඳ නෑ. වෙනම එකක් තියෙන්න ඕනේ. මේකට මම මේ ගුරුවරයා නෙවෙයි වෙන්නේ නැති, මේ තැන නෙවෙයි වෙන්නේ නැති, මේ කමටහන් නෙවෙයි නැති කියලා එයා කරුණාව තේරුම් ගන්න නෑ. මුදිතාවේදී ආලෝකයක් පහරනත් මොනවා වුණත් මේක කොහොමද වෙන්නේ? මම මේ ආපු අලුත මට මෙහෙම වෙන්නේ කොහොමද කියලා ඒ කැඩෙන තැන් වල විතරක් නෙවෙයි. තමන් අර එන දේ හොඳ නරක දෙකෙන් හොඳ වැඩිපුරාවත් ඉස්තරක් කරගන්න. නරක වැඩිපුරාවත් ඉස්තරක් කරගන්න. උපේක්ෂා භාවනාදී මේ උපේක්ෂා කළ යුතු නැති දේවල්ටත් උපේක්ෂා කරගෙන අඥාන උපේක්ෂාවදී ආන්නේ වගේ යන නිසා ආනාපාන යනකොට ඔක්කොම සුද්ධ වෙනවා. ඒ නිසා මේ මේ වගේ විශේෂ ඔය දසුත්තර සූත්‍රය මේක ඉදිරිපත් වුණේ නැත්නම් නිසන්වණදී අපි කරනකොට මේ පූර්වක්‍ෘතිය ඒ මෙත්ත කරන මේ මෛත්‍රී මේ බුද්ධානුස්සතිය කතා කරන්න යනවා තියෙන ප්‍රශ්න කියන්නේ. එතකොට ඒයින් ඒ ප්‍රශ්නෙට අදාළ මෛත්‍රී කොටස ඉතින්දි පාවිච්චි කරත හැකි මෛත්‍රී භාවන සඳහා මෛත්‍රී භාවන නොකරට. ඒක අහලා තියෙන විදිහට වැරදිච්ච තැන විතරක් නෙවෙයි හරියන්නේත් අපි ළඟ මෛත්‍රිය තියෙන නිසා තමයි. අරමුණක් දිහා කරදරයක් ආපු වෙලාවක උනත් ද්වේෂක නොකර බලනකොට එතන මෛත්‍රී ක්‍රියාත්මක වෙනවා. වෙහෙස තියෙද්දි නිජපත භාවනා කරනකොට කරුණාව ක්‍රියාත්මක වෙනවා. තමයි බලාපොරොත්තු නැති දෙයක් වෙලත් බය වෙන්නේ නැතුව ඒක අව탁සිරු කරන තුක යන්න මුදිතා භාවනාව උදව් වෙනවා. උපේක්ෂා භාවනාව හරි ආවත් වැරදි ආවත් සැප ආවත් දුක ආවත් ජය ආවත් පරාජය ආවත් දිගට පවත්තන්න උදව් වෙනවා. ඒ නිසා අපි මේ ගිය හැම ගමනකදීම ඔය ඒකේ හොඳ පැත්ත මේ වෙනකොටත් අපිට යටිපහුව වෙලා තියෙන්නේ. වැඩ අරගෙන තියෙන. ඉතින් අරගෙන කරගෙන යන්න. එතකොට ඔක්කොම කරලා පටන් ගන්න ගියොත් කොයි එක්කනට කොයි එක ඕනේ දන්නේ ඕනේ දේ හරියට ප්‍රයෝජනේ සලකලා කටයුතු වීම වෙනවා ආනාපානේ කරනකොට. ඒ නිසා ආනාපානේ බොහොම මෝරච්ච භාවනාවක්. ඒ නිසා බය නැතු ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. බුද්ධ ජානසේ සඳහන් කරනවා කිසිම හිතේ විප්‍රියාස කරන්නේ නැහැ කියලා ආනාපාන. ඔය මෛත්‍රී භාවනාදී රාගෙ හිමීටයිල වංචා කරනවා. මෙත්තාමුකින රාගං වංචේදී. කරුණාමුකින දෝසං වංචේදී. ඒ හැම එකකම තියෙන පර්වර්ෂන් එකක්. ආනපනේ නැහැ. නමුත් ආනපනේ රුචි නැහැ. ආනපනේ එහෙම රසමස උලක් නොවෙන්නේ ඒකේ ඒ වගේ පර්වර්ෂන් නැහැ. ඉතින් ඒ නිසා කෙරුවොත් හොඳයි. ඒ ආනපනෙ නැත්තම් අඩු ගන්න මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ගත්තනම් කායගත සතියේ සෑහෙන දුරක් යන්න පුළුවන්. ඉවරයි ප්‍රශ්නේ ඉවරයි. ඔය අපි ලිඛිත ප්‍රශ්න පිටිපස්සට මයික් එක ගන්න. ලිඛිත ප්‍රශ්න સમાප්තයි. අපි බලමු සභාවෙන් පැනනගින ප්‍රශ්න පිළිබඳව මයික් එක ඔන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙම ප්‍රශ්නය අර අපි අද කතා කරපු දෙවෙනි ප්‍රශ්නයට බොහෝ දුරට සම්බන්ධයි මට ප්‍රශ්නය ලියා ගන්න වෙලාව මදි වුණා සක්මන් භාවනාව කිරීම කරගෙන යෑමේදී විනාඩි 30ක් විතර පහුණාට පස්සේ අර දැන් රෝදය කැරකීගෙන යනකොට අර දෙපා මාරුවෙන් මාරුවට අල්ලමින් යන වෙලාවේදී නිකන් දෙපා මාරු වෙන වේගයෙන් මදි වෙලා වැටෙන්න යනවා වගේ. ඒ කියන්නේ Tamanට සමබර කරගන්න බැරුව තතනන්න පටන් ගන්නවා. ඒහෙට ඇදිලා යනවා, මෙහෙට ඇදිලා යනවා වගේ දෙයක්. එන්න පටන් අර ගන්නවා. ඒක මේ කයට හිත එනකොට එකලස් වේගන එනකොට ඇති වෙන එකක් අපි ඔය නිසන්වනේ අපේ තියෙනවා ගේ ඇතුලේ සක්මන කියලා මගේ කොරිඩෝ එකේ දෙපැත්තේ පිටිය ගහලා වහලේ දාලා සමහරට ඒක පිටියකට ඇදලා ගිහලා වැදිනවා. ඒ කියන්නේ අර සක්පරියංකේ ඉනකොට බෙල්ල කඩා වැටෙන එකක් සිද්ධ වෙන්නේ. ඉරියව ඉරියව පාත්ත ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ හැඳ හිතට කයට හිත එකලස් වෙනකොට මේ මේ කය යට හැඩ ගැහිම වශයෙන් යහර කරගෙන රෙජිමෙන්ටේෂන් එක නැති වෙලා යනවා. ඒ කියන්නේ කරන ගතිය මැනිපියුලේට් කරන ගතිය නැති වෙලා වෙන්න පටන් ගන්නවා නිදා ගන්නකොට බබාගේ ඇඟ මැලෙක්කට මෙලෙක් වෙන්නේ. බබාගේ ඇඟ වැක්කිරෙන පටන් අරගන්නේ. නිින්ද ගියාට පස්සේ වැලමදුල වගේ පොඩි එකා. මම සෑහෙන බබාලා හදලා තියෙනවා. ඒ වගේ තමයි. ඉතින් වැලමතුළු වගේ වුණාට පස්සේ ගන්න හිටපන් යකෝ කියලා ඉන්න බෑ ඌට නිින්ද යන්න දෙන්න ඕන. ඊට පස්සේ එයා දැන් මිනිහක් මරණාම වුණත් ඉස්ලාම දලදඬු වෙනවා. ඊට පස්සේ වැලමතුළු වගේ වෙනවා. වැක්කිරෙන පටන් ගන්නවා. ඉතින් ඒ වෙන එකෙන් කියනකොට බලන්න දැන් හිතට කයට මේ මොහමයි ඕ ඒ වෙනකොට කයට දැන් සතිය ඇවිල්ලා තියෙන එකට හොඳ ලකුණක් මේක. ඒ කියන්නේ හොඳටම පාලනයෙන් තොරයි. හැබැයි හොඳට දන්නවා දැන් කයත් එක්ක හිත යාළු වෙන්න හදන වෙලාව. යාළු වෙනකොට කය නිකන් හැඟුම් උදාහරණ ගතියක් වගේ නිකන් වැලමදුලක් වගේ වෙන්න පටන් අර ගන්න ගතියක් තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී සමහරුන්ට වැටෙනවා. එතකොට කියනවා හැම තක්මනක් කෙලවරම ආසනයක් හදලා තියන්න කියලා. ඒ ආසනේ ගිහලා විනාඩියක් විතර ඉඳලා ආයේ මේක හරි ගහින්න ඇරලා යන්න එපයි කියනවා පරියන්කිට වෙලාවේ. සක්මණේව මේක ගෙවම් කරන්න ඕන. ඒක බයිසිකල් පදිනකොට වුණත් වෙනවා. ඒක වෙලාවට ආවට පස්සේ මේ බයිසිකල් එක Taman කවුරුත් නැතුව අරගෙන යන වෙලාවේදී ඒක එහාට මෙහාට ඇදෙනවා. එතකොට ඒක Taman බයිසිකලේ Taman කරලම තමයි උරු ඇති කරගන්න ඕනේ. ඒ නිසා ඒක ගන්න සුබ ලකුණක් විදියට. එහෙම නැත්නම් හරියාගෙන එන බවට එහෙන් ලැබෙන අනුග්‍රහ ලකුණක් විදියට බාර ගන්න එකයි තියෙන්නේ. සූදානම් වෙලා යන එකයි තියෙන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ. වාඩි වාඩිලා කතා කරන්න. කමන්නේ. පළවෙනි දවසේ මම ප්‍රශ්නේ අහුවාගේ ස්වාමින් වහන්සේ මට සුදු ඇති වර්ණයක් තමයි දිස්සෙන්නේ භාවනා පටන් ගන්නකොටම දැන් ඒක පේනවා. ආයෙත් මුලින් ඉඳලා කියන්නේ? අර මුලින් දවසේ වගේම ආනාපාන සතිය කරගෙන යද්දී හිස් අවකාශයක් වගේ මට පේනවා. ඒකේ මගේ ඇහැ වගේ ඉස්සරහට එනවා. ඒ ඇවිල්ලා දිගට යනවා ඇහැ. මුඛාවක් වගේ එකක් ඇතුළට ගිහිලා හතරස් කොටුවක් වගේ පේනවා. ඒක නිකන් වතුර වගේ මට දැනෙන්නේ. ඊට එහා නිකන් සංඥා ටිකක් පේනවා. තනි සංඥා වගේ මොන හරි පේන මට අඳුර ගන්න බෑ. නිකන් ගස්සල කොළ වගේ. ඔව්. එහෙම පේන ගතියක් එනවා. ඒකේ ගොඩක් වෙලා මම රැඳිලා හිටියා. හිටියා. හිටියා. මට එක සැරේට මම උඩින් වැටුණා වගේ කුටුවේදී ගැසිලා ගියා. එතකොට එදා ස්වාමීන් වහන්සේ මගේ වෙලාව ඇහුක් නිසා මං කෙලින්ම ඔරලෝසුව දිහා බැලුවා. බලනකොට විනාඩි 25ක් ගත වෙල මම භාවනාව පටන් ඒකට මම බය වුණේ නැහැ. ඊට පස්සේ දවසෙත් මම ඇවිල්ලා ඒ විදිහේ භාවනාව පටන් ගත්තම කෙලින් මේ සුදුආලෝකේ එනවා මට. ඇවිල්ලා අරකම පේනවා. එන්නලා එදා මම බැලුවා මම භාවනාව ඉවර වෙනකම්ම හිටියා. يعني පැයක වගේ ආසන්න කාලයක්. ආසන්න කාලයක්ම හිටියා. ඒක මට කෙලෙස් උපදවන දෙයක්ද කියලා තමයි මට දැනගන්න. ඉතින් එහෙම ඉන්න වෙලාවේදී තමයි මේ ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නේ ඇවිදිනවා නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි කියලා තමන් ඉන්න ඉරියව්ව පිළිබඳව පේන තෙක් මානේද ඉන්නේ නැත්නම් නිකන් මේක දිගේම ඇදලම යනවා වගේද තේරෙන්නේ. එහෙම යන ගමන් මට අතහිරි වැටෙනවා දැනෙනවා. ඔව්. මේ ඇඟිලි දැනෙන්නේ නැතුව වගේ යනවා. ඒව තමයි අපි දැනගන්නේ මේ පටන් ගත්ත තැනට තියෙන සම්බන්ධය. ඒව කොයි එකෙන් එනවද දන්නේ නැහැ නිසා බලන්න මේ වෙලාවේ ඉන්නකොට තමන්ගේ අරමුණට නැවත එන්න පුළුවන් ගතිය තියෙන තාක්කල් පාර වැරදිලා නැහැ. අවශ්‍ය නම් Tamanට ඇවිල්ලා කයට එන්න පුළුවන්කම තියෙනවා. එන්න පුළුවන්කම තියෙන එක තමයි අපි දැන් ওই දෙසයක් මම කිව්වේ අද දවස් ඇතුළතත්. ඒක තමයි අපි අරමුණේ සහන් එළිය නිකන් අර ওই මුහුද යනකොට ගල්පර තීර තැන් වල ලයිට් හවුසස් තියෙනවනේ. ලයිට් හවුස් එක කැරකෙනවා. එතකොට දන්නවා මේ හරියේ එහාට යන්න බෑ. මේක අනිත් මැප් එක ඇඳලා තියෙනවා. අන්න වගේ බීකන් ලයිට් එක පේනවා. බීකන් ලයිට් එක තමයි Taman ඉන්නේ ඉරියව්ව. ඉරියව්ව දන්නා තාක්කල් පැටලිලා නැහැ. එතකොට අපි කරන්න ඕනේ ඒකට අනුග්‍රහ කරන්න. ඒක දිගටම පවත් ගන්න. 25 පැය ගියා. ඒකත් තව දුරට යන්න හරිනවා. ඒකෝට දෙකකින් අනුග්‍රහ කරතයි. ගිය ගමන්ම ගන්න පුළුවන්කමත් දක්ෂතාවයක්. ගත්තට පස්සේ අන්ඉන්ටරප්ටඩ් යන්න පුළුවන් නම් ගොඩක් වෙලා ඒත් දක්ෂකමක්. යනකොට යනකොට ඒකට හුරු ගතියක් එනවනේ. කෝල ගතිය නැතුව, කෝඩි ගතිය නැතුව. එතකොට බලන හැටි කෝල ගතියෙන් බලන හැටි දෙකක්. කෝල ගති කෝඩු ගති තියෙනවා නම් බයෙන් බලන්න. එහෙම නෙවෙයි. Tamanට මේක gedara වගේ වුණාට පස්සේ ඒක තමයි තේරෙන පටන් අර ගන්න ඔගේ හැඩතලත් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේක තමයි අපි කියන්නේ සෙල්ලක්කාර ගතිය. මේ දන්නේ නැති වුණාට බය වෙන්නේ අපි සද්ධාව තියාගන්න. මේ කොච්චර බය වුණා සීල කැඩෙන්නේ අනිත් එක මේ මේ අල්ලපනල් ඔක්කොම ඇස්සේ මේ සතියෙන් යන ගම නැද්ද නැත්තම් මේ මේ අසතියෙන් සීමූර්ජා වීමක්ද සීවිකල් වීමක්ද කියලා වැඩි පාරයක් කරනකොට තමයි මේක පේන්න පටන් අරගන්නේ. ඔය කියන තාලෙට එහෙම සැක කරන්න ඕනේ මේකට අනුග්‍රහ කළ යුතු බවයි පේන්න තියෙන්නේ. ඔව් මට හරි ඉඳ උඩින් වැටෙන වගේ දැනුනේ ගැන සැහැල්ලු වෙලා ගිහිල්ලා තමයි අර වැටුණා වගේ දැනුනේ. ඒක හුඟක් වෙලාවට එනවා. ඔය අපි ඔය බෙලින්ටන් පන්සලේ මේ ඒ අර ජේන් ජූන් ජූන් ද කවුද කියලා එන්නේ එහෙ ගියා දෙතුන් සැරයක්. එයා මේ හොඳ සංගීතකාරියක්. හොඳ සින්දු දින මේවා කනේ එයත් වැඩනවා. වැටිච්ච ගමන් බය වෙනවා. ඉතින් මං කිව්වා අනිසරේ වැටෙනවා බලාගෙන යන්න කියලා. ස්වාමීන් වහන්සේ වැටුණාට පල්ලක් පේන්නේ නැතිලු කොච්චර හරි වැටි වැටි ඉන්න පුළුවන්. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. වැටුනොත් වැට වැදිලා වැටුනොත් නේ තරි ගහන්නේ. තරි ගහන්න දෙයක් නැහැ නේ. පාත් වෙනවා දැන් මට ඒ බය නැතිලු. මට තේරෙනවා මේ මං වැටෙන තැනේ අඩියක් නැහැ. නිකන් පුළුන් පුළුන් රොඩක් පාත් වෙනවාගේ පාත් වෙනවා. ඉස්සර තිබුණේ මං වැදිලා තරි ගහලා විනාශ වෙයි කියලා එහෙම එකක් නැහැ. මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ මම දැන් ගෙදරින් මේක කරා එහෙම ගියාට වැඩිම වුණොත් වැටලා මැරෙනවා. ඒක නම් දැන් වෙන්න තියෙන එච්චරනේ ආමුතු. හරි මං ඒකට බයද? නෑ නෑ ඒකට නම් බය නෑ. ඒකට සූදානම්ෙන් ඉන්නේ. එච්චරයි එච්චරයි. එච්චරයි කරන්න දෙන්නේ නැත්තම් පිස්සු ඇදී. ඔය දෙකයි තියෙන්නේ වැඩිම. ඉතින් භාවනා නොකරත් මැරෙනවා භාවනා නොකරත් පිස්සු ඇදී. ඒක දන්නේ. ඉතින් ඒව් එකේ භාවනා කරන එක ඉතින් එතකොට ලකුණු හම්බ වෙනවා. හරි පාරේනේ යන්නේ. අපි අපි අදාහගෙන යනවානේ. අපි එහෙම තමයි මේ ජීවිත ජීවිතයත් එක්ක පරදුවට තියලා අපි රේස් සොට්ටු දාන මිනිස්සු ඉන්නේ. අතේ පහන් කන්න තියෙන සල්ලිත් අරගෙන ගිහලා රේස් සොට්ටු දාන. ඒ වගේ අපි සූදුවක් කෙලිම. හරි, ඊළඟ සරණයි හම. ස්වාමීන් වහන්සේ පාරිසරික සාධක භාවනාවට බලපානද මට ඒක මට හිතනවා ලොකුවට බලපාන කෙනේ. මට gederedi භාවනා කරනකොට මේ තීන ඒකාග්‍රතාවය ගන්න හරි අමාරුයි. ගොඩක් වෙලාවට මම මේ වගේ පරිසරයක් ඇතුලේ කරනකොට තමයි මට ඒකේ වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඒකට උපදෙසක් දෙන්න පුළුවන් ආධුනිකයට උගාංගව තදිම බලපාන පව් වෙන පව් වෙනකොට පරිසරයෙන් නිදහස් වීම තමයි විමුක්තිය කියන්නේ අපි තවන් දානකොට පැලේ යන්තම් කණු කපිලා එනකොට සීතල තියෙන්න ඕනේ වතුර තියෙන්න ඕනේ හැල හැපිලි තියෙනවා තවානකට දෙන්න ඕනේ ඒකට ගැළපෙන තත්ත්වේ ඒ කණු කපිලා ආවට පස්සේ අපි බිත්තර වීගිල වපුරුවා කියන්නේ ඒ තවාණේ හොඳටම කලල් මඩ තියෙනවා. ඇචින්න වතුර තියෙනවා. ඊට පස්සේ ඒක මේරුවාට පස්සේ තමයි ප්‍රධාන භූමි ගිල හිටවන්න පුළුවන්. එතකොට ටිකක් නෙළුණු රෝගේ එනවා. එතකොට එයා තනියම අවුවට මුණ දෙනවා. තනියම වැසට මුණ දෙනවා. නිසා ලදරු කාලේ නර්සරි ඒජ් එකේදී ඔක්කොම පහසුකම් දෙනවා. high humidity humidifier එකක් අතට තමයි තියන්නේ. ඒක තමයි භාවනා මධ්‍යස්ථානය කියන එක අපි ලෝකෙට අඳුරලා දුන්නේ. ඒ ආධුනිකයාට ලෝකෙන් අයින් වෙලා අපිට හැමදාම ලෝකෙන් අයින් වෙලා ඉන්න බෑනේ. පටන් ගන්න වෙලාවේ අර කොන්ෆිඩන්ස් එනකන් අනික් කට්ටියත් අනුකම්පා කරනවා. අපිට කන්න බොන්න ටික දීලා අරසා කරලා දෙනවා. ඒක හදාගෙන යනවා. හැබැයි තමයි දැනගන්න ඕනේ මේ හුරතලේ හැමදාම කරන්න බෑ. ඒ කියන්නේ හැමදාම අම්මගෙන් කිරිවිලා ඉන්න බෑ. පොඩි කාලේ අම්මයි කිරි විතරමයි ගන්න පුළුවන්. ඒ නිසා පරිසරය ලොකු සංචේ සඳහන් කරනවා ආනාපාන සතිය කියන වචනේ කියන හැම වෙලාවකම සරුවචන් වහන්සේ අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුඤ්ඤාගාරගතව කියනක වරද්දන්නේ නැතුව කියනවා. ආනපන සතිය තියෙන හැම දැනක අනික් භාවනාවලට ඒක. ඔය මෙත්තා කරන මුත්‍ත කතා කරන දැන් වල නැහැ. ආනපන කරන පරිසරය අනිවාර්යයි. ඉතින් පඬිස්සවාංශ කියනවා බ්‍රේන් ඔපරේෂන් එකක් කරන එකට තියටර් එක වැදගත් නේ. බ්‍රේන් ඔපරේෂන් එකක් කරන්න සාමාන්‍ය තියටර් එක කරන්න බෑ. කුස්සිය කිරුවොත් මොකද වෙන්නේ? කක්කුස්සිය කිරුවොත් මොකද වෙන්නේ? අන්නිතිකල්. දෙන්නේ නැහැ කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේ පරිසරයට කොච්චර ගෙවන්නද මිනිස්සු මෙහි ඉඳලා ලංකාවේද සිංගප්පූරු යනවා. මොකටද? තියටර් එකක් ගන්න. බැංගලෝර යනවා තියටර් එක ගන්න. මොකද තියටර් එක ෂෝ ඒක ඩිස්ඉන්ෆෙක්ටඩ්. ඉතින් මේ මොලේ පලන්න ඉස්සලා ඩිස්ඉන්ෆෙක්ට් කරන්න ඕනේ. මේ වගේ පරිසරය ඇත්තටම හිතනද අපිට මොකද වෙන්නේ කියලා බුද්ධ ශාසනය තිබුණ නැත්තම්. ලොකු සංසයක දසක් කියනවා රෑ මේ 10ට විතරදී මම අන්තිමට වන්දනා කරලා නිදා ගන්න හදන වෙලාවේ මුන්දටම ඇඳේ ආන්සිලා ඉන්නවා. මේ කල්පනා කර කර හිටියේ නම අපි වගේ මිනිසුන්ට මොන කලදසාවක් ඇයිද සාසනයක් නොතිබුණා නම් කියලා. මිලෝ දෙයකට අපි ෆිට වෙන්නේ ගිය තැන වලි. දැන් මේ වගේ කවුරුත් එක්ක නැතුව කැලේටලා ඉන්නකොට ඔම තමන්ගේ මට්ටම් තම්මැට්ටම් ඉන්න පුළුවන්. නොතිබුණා නම් අපි අපිට හදන්න පුළුවන් දෙයක්. මේ බුද්ධ ශාසනය කියන එක හදන්න බෑ. ඒ හම්බුචාවි පොච්චර පෙන් කියලා කියලා ඉන්නවද බලන්න. අන්තික මේ කැලේ කපන්න පුළුවන් අපිට හදන්න පුළුවන්. හදනවද කවුරුවක්වත්? ගහක් වල තියෙන පරිසරයේ මේ මොන එයා කන්ඩිෂන් කරලා එයා නෙමෙයි මෙයා කන්ඩිෂන් කරුවත් හරියන්නේ නැහැ. ශූන්‍යagaraය කියන එක වහන කරන්න ඕනම ජනමාධ්‍යයකට පුළුවන්. ශූන්‍යagaraක් හදන්න පුළුවන් ද ජනමාධ්‍යයට. බෑ. ඉතින් අපි දියුණු වෙනවා කියලා මේක වහන කරනවා. ඊට පස්සේ අපහු ගියොත් එහෙම කවුරු හරි කිව්වොත් එහෙම කැලේට යන්න කියලා වනචරයි කියලා කියනවා. දරුවත් යන්සේ ගියේ රජ රජගෙදරක ඉඳලා කැලේට ගියේ. රජගෙදරකින් බැස්සේ බහැලා කැලේට ගිය නිසා මේ කැලේ රැකිලා තියෙනවා කියන එක ශාසනය රැකුණා වගේ වැඩක්. ඉතින් අපි පුළුවන් තරම් බලන්න ඕනේ. පුළු පුළුවන් වෙලාවක ඒක ලබාගෙන හැබැයි ඒකට දාස වෙන්න හොඳයි. ඒකම තිබිර නෑ තමගේ තනින්ම කිරි බිල බෑ. අපල කාලේ මොනවාරි පුරුදු වෙනවා මුල් කාලේ කිරි ටික නැත්තම් අපි කියනවා කිරෙබ් බාල වෙනවා කියලා. ඒ නිසා මුල් ටිකේදී අනුග්‍රහ කරන්න. අනුග්‍රහ කරලා පස්සේ වෙනකම් පිරිමියෙක් වෙන්න බලන්න. ඔය නැහස ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ සවන්හන්ස මේ භවනා කරගෙන යද්දී අර භවනාව අවදි වෙන්න මොහොතකට කලින් මේ අතුන් විදිනා වගේ දැනෙනවා මූණට හරියටම දැනෙන නිසා ඉතාම සංවේදී ස්ථාන වලට අර නිකට මැද ස්ථානියට එහෙම නැත්නම් 10 අග ස්ථානියට වගේ අං අග ස්ථාන වලට වගේ වදිනවා දැනෙනවා ඒ වගේම මකුළුවේ නහය මුලින් විල පල්ලෙහාට යනවා වගේ ඊටම පොඩි මකුලෙක් යනවා වගේ දැනෙනවා සන්නහස. ඒකට ඒක ඉවත් කරන්න ගියොත් භාවනාව බිඳෙනවා. නමුත් ඉවසාගෙන හිටියොත් හුඟක් දුරට අර එකපාරටම නිකන් හිමිටි උදේ ඉරුපායන්න කලින් එළිය වැටෙනවා වගේ එළිය වැටිලා ඉරුපායනවා සන්නහස. ඉතින් හැබැයි මට තියෙන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නේ සවන්නහස මේ මම හිතුවා ඉස්සර මේ දනිද්දන් ගිය අවස්ථාවේදී ඔක මට තිබුණා ඉදරද ඉදිත් තියෙන දැන් මෙහි ඇවිල්ලත් එක ප්‍රත්‍යක්ෂ වුණා. ඒ කියන්නේ මේක මගේ ඇඟේ පස්සෙන <laughs> සත්තු ටිකක් දෙමෙත් අස්වන්නස්ස මේ මේක මේ අදෘශ්‍යමාන දෙයක් හෝ කියලා මම හිතනවා. සැකයක් මතුවලා ඉතින්. ඒක මාචි සාඩු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ශරීරයට හිත ගිය ගමන් ගියාට මදි කියලා ෆැමිලියරයිස් වෙනවනේ. ඒක සුදුසනකට අපේ එපිඩර්මිස් එක අපේ අපි උපිස්චර්මය විශේෂ සංවේදී වෙන්න පටන් ගන්නවා කියන්නේ. ඊට පස්සේ භාවනා කරන කරන මධ්‍ය සුසුම්නාව දක්වා මේක මැදට ආවා. මධ්‍ය සුසුම්නාවට යනකම් අඩු වුණාට පස්සේ කියනවා නිරෝධ සමාපatti කියලා. ඉස්සලා මේ අවුටර් ෆ්‍රේම් එක එන්ලයිටනින් වෙනවා. ඒ කියන්නේ සෙන්සිටිවිටි වෙනවා, ඇම්ප්ලිෆයි වෙන්න පටන් ගන්නවා. එතකොට නියුරෝන් එන්ඩ්ස් ඒ ඔක්කොම මේ නාස් දෙපැත්තේ ඇස්කෙවෙනි, කට දෙපැත්ත නියසිල, කන්සිලු ඔක්කොම සංවේදී ස්ථානවල විශේෂම මේ මෙව එකක් එනවා. හැබැයි ඒක පුරුදු නැතුව ගියොත් සැක හිතන මොකද හරි සංවේදී තැන්. පුරුදුලා ගියාට පස්සේ තේනවා කවදාකවත් දරන්න බැරි මට්ටමට එන්නේ නැහැ ඒක. ලෑස්තිලා යනවා. ඒක තමයි කමඨාන් සුද්ධ කිරීමේ වටිනාකම ලෑස්තිලා යනවා ඉදාට. ඊට පස්සේ පේනවා අපි හැම වෙලාවෙම ඕක තියෙනවා. නමුත් අපි අනුන්ගේ ශරීර දිහානේ බල බල ඉන්නේ. ඒක උඩ පේන්නේ නැහැ. තමන්ගේ ශරීරය බැලුවොත් මේ හැම හැම සෛලකින්ම හැම වෙලාවෙම මොලේට සංඥාවක් කරනවා මම මැරෙලා නැහැ කියලා. ඒක අර උගක් සංවේදීතෙන් තමයි ඔය පෙන්වන්නේ. ඒක නිසා බ්‍රේන් එක ඇතුලේ හැම වෙලාවෙම හැම තැනකින්ම මේ කෝඩින් ඩිකෝඩින් සිස්ටම් එකක් තියෙනවා. මෙහෙන් මම මැරිලා නැහැ කියලා පණිවිඩයක් යනවා. පොඩ්ඩක් හරි කැපුණොත් එතනින් එනවා පණිවිඩයක්. ආයතන ලේක ටික හෙන්න ඕනේ. ඉමුනි සිස්ටම් එක එන්න ඕනේ. අවේ කවුරක්වත් දොස්තර මොකුත් ඕනේ එයා ඒ දේ කරගන්නවා. ඒ මොකද හේතුව හැම එකක් එක්කම කොමියුනිකේට් කර කර යන්නේ. ඒ ඒ ඒ වයිබ්‍රේ හේව මෙරිඩියන් තමයි මේ වැඩ කරන හැටි බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒවා පස්සේ තමයි ඔය රිෆ්ලෙක්සොලොජි කියලා මේ නිල සම්බාහන විද්‍යාව කියලා මේ ශරීරයේ ඒ නියුරෝන්ස් වැඩ කරන හැටි. ඒක මහා අමුතුම සිස්ටම් එකක් සම්පූර්ණ හීලින් සිස්ටම් එකක් තියෙනවා මේකේ. ඒ මේ හැම ඇඟිලි තුඩක්ම නියුරෝනෙන්ස් අපි වහිනවද කියලා බලන්නේ අත දාලානේ. උණ තියනවද කියලා බලන්නේ අත දාලානේ. උනා දඟලනද කියලා මම අත දාලානේ මේක තමයි අපේ 10 rendrils නේද මේ ස්පර්ශක මේ ඇඟිලි තමයි ස්පර්ශක ඒවයින් හැම වෙලාවෙම සංඥා එනවා. ඔබ ඉන්නේ අනුතරදායක තැනක. තරි ඔක්කොම ඒක යන්නේ මේ ගැන්ග්ලියම් සිස්ටම් එකේ. මුළු බ්‍රේන් එකම සම්බන්ධ නැහැ. ඉතින් ඒකෙන් තමයි මේ ඩිෆෙන්ස් සිස්ටම් එක වැඩ කරන්නේ. එහෙම නැති වෙච්ච ගමන් අපිට ආහාර රුචි නැතිනවා, බය එනවා, සහල වෙනවා, වැඩ ගොඩක් යනවා. අර normal signal එක නැත්තම්. ඉතින් එතකොට පේනවා මේ ශරීරේ පවත්නවා කියන එක. ඒක මහා මිරකියුලස් එහෙම නැත්තම් කියනවනම් හෙන්න හයිඩ්‍රෝ පවර් සිස්ටම් එකක් මේ වැඩ ඩයිනමික් එකක් වැඩ කරනවා වගේ ඔක්කොම සින්ක්‍රොනයිස් වෙලා යන්න ඕන. ඉතින් මේ ජීවත් වෙනවා කියන එක පුදුමාකාර අවුරුදු කෝටි ගානක වැඩ පිළික ඵලයක්. ඒක දන්නවා කියන එක බුදු වෙන වැඩක්. මේ අනුන්ගේ දේවල් කොච්චර දැනගත්තත් ඒක දෙක තම සත්ත පහක වටනකමක් නැහැ. මිච්චර මේ වටන මනුස්සකයක් හම්බෙලා අපි කොයි වෙලාවේද මේ කයත් එක්ක ජීවත් වෙන්න නැත්නම් මම මගේ හොඳම මිත්‍රයා කරගෙන කොයි වෙලාව ජීවත් වෙන්නේ? අපි කොයි වෙලාවත් මේ ශරීරයට නොදකින්න පතන් කියාගන්නේ. මේක ලස්සන නෑ, උස නෑ, ඉරියව්ව හොඳ නෑ, මේ ඇඳුම හොඳ නෑ. මිරිවැඩි සංගලක් ඉල්ලා ඇඬුවෙමි. දෙපාණු මැති ඔබ දකින්න තුරා. කුංකුම අංජන ඉල්ලා ඇඬුවෙමි. දෙයස් නොබැන්ති ඔබ දකින්න තුරා. උඹලට කවදාද කකුල් දෙක නැති වෙච්ච දවසේ ආයි දැන් කික් සපත්තු දෝන කරන්නේ මොන බාට දෝන කියලා ඇහුවට පස්සේ ගියා අනේ කකුත්තු පැත්තක තියනවා කකුලක් දෙන්නකෝ. හොඳ වීඩියෝ ක්ලිප් එකක් පෙන්වුවා මට. ඒවල තිබුණා කවුද එක්කෙනෙක් ස්ටේෂන් එකක් ගාව කෝච්චි එනකම් මහත්තය පොත බල බල ඉනවා. එතෙන්න බැරිලා අන්දමනුස්සෙක් වාඩි වෙනවා. ඉතින් අර මහත්තය පොත බල බල එක පාට hina යනවා. අන්දමනුස්සයා හිතන්නේ එයාට hina වෙනවා කියලා නේද? ඇයි මහත්තයෝ කියලා අහනවා. ඊස් නෑ මේ පොතේ කියපු විහිළුවකට මම මේ ඉනවනේ මටත් ඇහින්න කියන්නකෝ මහත්තයෝ. කියන ඒතර කියනවා මේ කකුල කොර වෙච්ච මිනිස්සෙක් මේ සමුක පරීක්ෂණයට ගියා වගේ වෙලාවක අහන මොකද අවි සමස කරගහන්න කියලා මං ඊයේ රාට කාපු කෑම පොඩ්ඩක් නරක් වෙලා තිබුණා ඒකයි කරගහන්න කිව්වා. ඒකට hina ගියා කිවලු. ඒකට අර අන්තමනසය කියනවා මහත්යෝ කියවලා බල්ලා මටත් දෙනවද? කියලා අහන්න පොතද කියලා නෑ S2. අර ගිනාපු ජෝක්ස් ඔක්කොම ඉවරයි. මහත්තයාගේ පොත් බලන්න S2ක් තියෙනවා මට S2ක් නෑ. මහත්ය ලස්සට hina වෙනවා මහත්ය මරණයට පස්සේ මට ඇස් දෙක දෙනවද? දැන් අපි මොකද කරන්නේ? ඇහ කන දිවනාසේ ඔක්කොම තියෙනවා. අල්ලපු ගෙදර ප්‍රශ්න කතා කරනවා, ඇමරිකාවේ ප්‍රශ්න කතා කරනවා, ඊයේ ප්‍රශ්න කතා කරනවා. මේකට දාලා බලන්න. එතකොට මේ ඕලාරික අත්පටිලාභය කියන එකේ මනුස්සාත්මයක් ලැබීමේ ප්‍රතිලාභය කියන එක තේරෙන්නේ කොයි වෙලාවක හෝ මේ ශරීරයේ හොඳට වඩාම හොඳම මිත්‍රයා කරගත්ත දවසේ. අපේ වැඩවලින් පේන තියෙන අපි නිටතරම ඉන්නේ ශරීරෙට නොදකින්න පතන් කියාගෙන. ඒක වෙනස් වෙච්ච දවසේ ලෝකේ ඉන්න හොඳම පොහොසතා බවටපත් වෙනවා. සියල්ල ලැබූ කෙනෙක් බවටපත් වෙනවා. ශක්විත රජුණත් උඩින් ඒ තැනකට ගිහිල්ලා තමයි නතර වෙන්නේ මේ ශරීරය යාලු කරගත්තා. ඒ යාලු වෙන මුල් ලක්ෂණ තමයි ඒක. ඒ නිසා ඒක සුබ නිමිත්තක්. ඉර නගින්න ඉස්සලා මේ අරුණ නැග කතා කරේ. ඒක තමයි වෙපෙන්නන්නේ. ඒකට පුරුහුරු වෙලා යන එකයි තියෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ සානහස මේ ඉර උදා වුණාට පස්සේ සානහස මේ මොස්මස්ම ආනාපානේ નિરાයාසයෙන් සිද්ධ වෙනවා. નિરાයාසයෙන් සිද්ධ වෙන තැන හුඟක් ලොකු විවේකයක් දැනෙනවා. ඒ වුණාට සානහස ඒකට ආසාව මතුවෙනවා. ඒ ආසාව ඇති කරගන්න අර උභාසිකින් දඩ බණ ඉව බණින් මට දැනුණ දෙයක් තමයි විරාගය ඇති කරගන්න කියලා කිව්ව නිසා. නෑ විරාගින් නෙමෙයි ඒකට ආසාවට එන්න දෙන්න ඒ තියෙද්දිත් මට ආනාපානෙ ඉන්න පුළුවන් නම් ආසාවෙන් ආහනි වෙලා නැහැ. ඒ තමයි අද ප්‍රශ්න දෙකක දිතුනදී අපි සාකච්ඡා කරා. ආතාව වේයි තරහ වේයි කොයි එක වුණත් තමගේ මූල කර්මස්ථානයට තියෙන සම්බන්ධතාවය කඩන්නේ නැත්නම් ඒ තාක්කල් එකෙන් හානියක් වෙන්නේ නැහැ. ඒවා එන එක නතර කෙරුවොත් එහෙනම් ඉතින් භාවනාව පිටපොට යනවා. ගෙදෙට්ට ආපු වැදගත් අමුත්‍යෙකුට මූණට කියලා ගැහුවා වෙනවා. ඒවා එන්න ඕනේ. අවටික ප්‍රශ්නයක් කරගන්න තියෙන එකයි තියෙන්නේ. ඒක ඉතින් කරලම තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒක කිසිම පොතක කිසිම මේ අනුන්ගේ අත්දැකීමකින් Tamanට ඇති වැඩක් නැහැ. Taman මේක කරලා. දැන් එකම තමයි කියන්නේ හැම කෙනාම. නමුත් Tamanගේ පංගුව Taman කාලා තමයි ඉගෙන ගන්න.